කරලා සම්පූර්ණ පූජා කළා. මොකද මේ සත්‍යයේ සත්‍යස් දැන මනස් සම්මානක දුස්සින් ඇත්තටම තමයි කරන්නේ. පිළිසදිය අර සම්මානන වගේ අපේ සමරක් සම්මාන දුස්සන මේ වගේ දෙයක් සම්පූර්ණ අපි මේ කියන ස්ථාවරෙන් තමයි මේ දැනුම සම්පූර්ණ වෙනවා. Thank you. පූජා කළා. ඒ වගේම අපේ හිතක් ගැන මේ මනස් වෙන මොකදක් කියන්නේ ඇත්තටම කායික වශයෙන් තියෙනවා. අර සෝදනමනාවගේ අපේ හදවත් කලින් අපේ සිත්තුනේ මේ දෙයන් තුළදී ඉස්සරහට ගමන්නේ අපේ සිවිල් ස්ථාවරයෙන් හොතන්නේ බුදුරජාණන් වහන්සේ පොදුමන සම්මාසින් දරාසන්ට මම නමස්කාර කරනවා කියන අදහස පොත කරගෙන මම කරන්න පාඩු කරනවා බුද්ධ සම්පන්න සීලකෝණය අපෝන් දක්වා ආනාපාන සති භාවනාවේ ආයන පස්සනාව, වේදනාන පස්සනාව, කුස්සාන පස්සනාව විස්තර කළා. මේ සතියේදී අපි ප්‍රකාශ කළේ විනෝක්යන් කුස්සාන අස්සස්සාන කුස්සාන විනෝක්යන් කුස්සාන පස්සාන කුස්සාන කියන එක. ඒකේ අපේ මේ විවිධ අවස්ථාවලදී සිට විවිධ කෙලෙස් බහියන්ගෙන් විවිධ සංඥාවලින් නිදහස් වූ අවස්ථානීය මාර්ගඵලයක් ලබන අවස්ථාව දක්වා මුක්තිය ප්‍රකාශ කළේ. ඒ සම්පූර්ණ වෙනස් නම් මාර්ගවලින් සෝමාදී සතර මාර්ගයෙන් සතර පළයන්ගෙන් සිට විමුක්තියට පත්වන ආකාරයත් මුක්තිය කරන්නට සිදු වෙනවා. ඒ දේශනේ අද අප කරන්නේ මේ දේශනා මාලාවේ මනානාපාන සත්‍යනාවේ දේශනාමාලේ අපේ අවසානයේදී ඒ සම්බන්ධව අප වචන කීපයක් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. අද අපිට කතා කරන්න අප කතා කිරීමට අදහස් කරන්නේ ධර්මාන පස්සනාව පිළිබඳවයි. යම් දෙකින් තුනක් කායන පස්සනාව තුළින් මේ ධර්මය අවබෝධ කර ගැනීමට ලැබුණා නම් ඒ වගේම වේදනානුපස්සනාව මොහොම සිතානුපස්සනාව තුනේ අනුන්‍ය දක්නට අපින්පත් වූවා නම් මේ කියන ලබන මේ විස්තර කරනට යන ධර්මානුපස්සනාව තුනේ හෝ මේ ඇයට මේ කියනත් අයට මේ තමයි අවබෝධ කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ කියන්නේ ඒ හැකියාව ලැබීවා නම් සාමාන්‍ය කුසිය දෙලෙන් කරගෙන යන දේශනාව අපි පාස් කරනවා. ධර්මයේ කියන වචනේ ගැන අපි ඉස්සෙල්ලා කියන ප්‍රකාශ කරන වෙනකන් අද සමාන ප්‍රශ්නාව පිළිබඳව සුපුරුදුනක් පළමුව ප්‍රකාශ කරනවා. ධර්ම කියන වචනේ කිය හිතට අරමුණු වල සෑම දෙයක්ම අඩංගු වෙනවා. යාසාවිස්මේතනා සංකතාවා සංකතාවා විරාමෝදී සම්බන්ධනානන් අබ්බක්ඛාය සිදුකෝන් සම්පූර්ණවලා ප්‍රතිදිනවා ධම්පාත්මනේ ධර්ම පිළිනවන සංකතාවා සංකතාවා සංකතාවා සංකතාවරි ඒ සෑම දෙයක් අතරින්ම විරාමෝදී නැහැම උතුමෝදීලා බුදුසසුන මාසේ දේශනා සඳහන් කළා. එතකොට මේ සංකත අසංකත කියන දෙකට නිර්වාණය සම්බන්ධව නොවන තියෙන සෑම සංවේග පදම් වෙනවා. ඒකම ගමනවා කියන වචනයට සිතට අරමුණ සෑම දෙයක්ම අදම් වෙනවා කියන එක දැන් පැහැදිලිව තේරුම් ගන්න. ඒ වගේම මේ ධර්මය අර විරාගෝ තීසන් ධම්මයන් අත්දමස්කාරය කියනවා. මේක යාදිකල්දී සිතේ මොළයේ දේවල් වලින් අයින් කරගෙන සාධාරණ පරිවර්තන කරගෙන මොකක්ද කියන්නේ. විරාගයයි ශ්‍රේෂ්ඨ දැනෙන විදිහේ ධර්මයටවත් ලැබීමක් තමයි මේ ධර්මයේ සරණ කරනකොට ඒ වයිසතේ සබාදමෝද කියන අවබෝධ ගන්නවා. ඒ ධර්මයේ මතක සබාදමෝද කියනක් නෙවෙයි අප කරන්නට අවශ්‍ය මොනවා කියන ධර්මයේ මතලකින් පසුබට අරන්නේ වුණා අනන අනන දේවල් එක්කම එක්කම අසන අසනරන්නට ඕම අසනරන්නේ යන්නන්ට මොකටම ඇසුවොත් හිතකට පුළුවන් දැක්කේ මේ දවස්වල කරන කාලයේ පුදුමන මොහොතක් ආයේ ඉස්සරහින් අවබෝධ කරගන්න ඕනේ කියලා මම සාකච්ඡා කරගන්න තියෙනවා කියලා ලබන්නේ. අද වශයෙන් අද දවසේදී කොහොමද මුලින්ම අපගේ අරමුණට ලක්ෂණ ඕකෝදනාට හෝ මන්දමින් අවබෝධ වේලා. හොඳයි දැන් අපි දේශනා පටන් ගමු. මුදකාන නිවනසේ සතරහිත පත්වන සූත්‍රයේදී ධර්මානුශාසනා විස්තර කරන ආකාරයේදී කියන්නේ පස් ආකාරයේදී ධර්මානුශාසනාව රැදී යුතු කියලා මුදකාන නිවනසේ සූත්‍රයේදී බදාලා. මොනවද? මේ දෙන්න කරුණාවෙන් අපිට මොන සම්බන්ධයෙන් කියන්නේ මේ දක්වා ගමන කළ මාර්ගය. උසක් ඉදදිස්සේ විස්සේ ධම්මයේ ධර්මාන පස්සේ මේ සීපරස්පාදාන ක්‍රියාවේසු. මේ ශාස්ත්‍රීය මහා ධර්මාන පස්සේ ධර්මයේ කරනවා මුක්තියද පංචකෝ අරගෙන. උපාදාන සංග පංචකෝ අරගෙන. මේක මේ කිසිම මොහොතකින් නිවන ධර්මයන් අලබන ධර්මාන පස්සේ ගොඩනගනවා. සම්මේලකයන් සංස පඤ්ඤාපිත බලනීස ආයතනයක අධ්‍යාත්මික කර්ම අධ්‍යාත්මික සහ බාහිර ආයතන අරගෙන ගමනින් පස්සේ යනවා මෙතරම් කොටස් සුදුසුකම් දීකෝ සත්‍ය බුද්ධන් ධර්මය පරිගණ බලන බුදුනා අනිත්‍යක සත්‍ය අනිත්‍යකයේ සතරාගේ සත්‍ය දකින්න අපේ මේ පිළිබඳව අධ්‍යයනය කරනවා සතිපට්ඨාන සූත්‍රයේ දක්වන බහිමාන පස්නාව අපේ මේ ආනාපාන සති කියන සති භාවනාව තුළ මතුවන ආකාරයක් තියෙනවා දෙන්න. හොඳයි. හොඳයි කාට ගමු ඉස්සෙල්ලා තියෙන ඕනි වරණ මුත් ඉස්සෙල්ලා සංසයයි පංචස්පාදාන සම්බන්ධයෙන් අපි පළමුව පංචස්පාදාන සම්බන්ධයෙන් පිළිබඳව වචන කීපයක් කතා කරමු. මොදිස්නේ විසෝ ධම්මයේ ධම්මයන් පස්සේ විහිදී පංචස්පාදාන සම්බන්ධයෙන් මේ ශාස්ත්‍රය නමන මේ ධර්මානුපස්සනාවේ යෙදෙනවා උපාදානස්කන්ධ සංකේත ආරම්භ කරගෙන පතන්ත විස්තරයේ දුක්ඛ ධම්මයේ ධර්මානුපස්සනාවේ මූලිකී පංචම පාදානස්කන්ධයේ ප්‍රතිදේ නිරෝධය කරන්නේ ඉද දුක්ඛයේ දුක්ඛෝ ඉතින් කියන්නේ ඉතින් පස්ස සමුදියේ ඉතින් පස්ස සම්රමෝ. ඉතින් වේදනාව ඉතින් වේදනාවේ සමුදියේ ඉතින් වේදනාවේ අත්සන් වෙනවා සංඥා සංඥා සමගිය සංඥා අස්මෝ සංඛාරා සංඛාරාන සෝදියෝ සංඛාරාන අස්මෝ විඥාන විඥාන සෝදියෝ විඥාන සත්‍යංගෝ මේ විදිහට බුදු ඥානය නෝන් සේවනවල නෝන් නිවිසය උපරිම පන්නේ නිවිසය මේ දීප සම්බන්ධයෙන් ඒ දිනෝදීසෝ මේ මොකක් අත්සන්වලිය හොයනවා. මේ වේදනාව මේ වේදනාව ඒ නිදේශය මේ වේදනාව නිසියම්. මේ සංඥාව සංඥා යතිනම් මේ ඇතිවීම හේතු මොන සංඥාව මුතින් යන ආකාරයෙන් මෙන්න සංස්කාර ඒ කියන්නේ කුසල වේදනා වේදනා සංඥා හැර අනිත් සුත්ත සංස්කාර සායික ධර්ම ඒවා ඇතුළේ මෙහි කියන්නේ ඒ වන්නේ කියන ආකාරයෙන් මොන විඥානය විඥානය ඇතුළේ ආකාරයෙන් මොන විඥානය නැති ආකාරයෙන් මොකක්ද කියන්නේ ඒකත් මේ පිළිබඳව අපේ නිලක්කා භවනාව තුළ මේ දුරට අවබෝධයෙන් දෙන්නේ නම් මේ කියන්නේ සබ්බකාය පච්චයෝගී අසුසාමයේ පිටකේ සබ්බකාය පච්චයෝගී පස්වෙනිසාමයේ පිටකේ පොතලොක්කරනෝක මේ පිටිහු කියන්නේ පච්චයෝගී පච්චසංගෝතිනක අපරාස්තර කරනවා වේදනා විපස්සනා විස්තර සමිත ඉතිවිදනාත්මක වේදනා විස්තර කරනවා සංඥා සංකල්ප විස්තර කරලා තියෙනවා චිත්ත සංකල්ප පරිසංවේදී අවස්ථාව විස්තර කරනකොට ඒ වගේම දිනා විස්තර කරලා තියෙනවා සත්‍යපස්සනෝදී අසස්ථාන සත්‍යපස්සන සත්‍යපස්සන ඒ විස්තරයට අනුව දැන් මේ තුනටයි ධර්ම කරුණු සූපස්සනාන ඉතාම සුදුසුම ඉතාම හොඳයි. ඉතාම සුදුසුම පිළිබඳව වචන කීපයක් අපි කතා කරනවා. ඉතින් මේ පරිණාමය පස්සේ මේ රූපස්කන්ධය සංයෝගකද්ද මේකසම ආපේ පොඩ්ඩෝ වාලේ කියන සතරමහා භූතයන් නිර්මිත වෙලා තියෙන මේ අපේ උඟ අපිට තියෙන විශ්වාසය මොකක්ද මේ රූපස්කන්ධය ඉතින් පස්සකවදෝ මේ රූපය කියන්නේ දෙකක් ඉස්සෙල්ලාම ප්‍රකාශ කරනවා මේ මොකක්ද ඉස්සෙල්ලාම ඇති වෙන නිසා මොහොතකදී දිනුනාට පස්සේ නිරුපත් සම්දී යන මේ ප්‍රතිචාරයකට ප්‍රයත්න කිරීම නන්දිකුවා. නිරුපත් සම්දී ප්‍රතිචාරයකට ප්‍රයත්න කිරීම නන්දිකුවාමත් සසාර ධර්මයක් තමයි ආස්වාර. ආයතක ආවර කියන හතරක් තියෙනවා. ආවරයෙන් දවස් හතක් ගිහින් ඉස්සරහට ගලන හැරෙනවා. ආවර තුලින් මොන හරි දෙයක් ඇති වෙනවා. අම්මාද මුස්ලිම් පොතේ සාරිදී දේශපාලනය කරනවා. ඒකයි අපිට කියන්නේ ඒකයි කියන්නේ. එතකොට ආහාර එකwidetildeක්. ඊළඟට සුක්ක. අපි සුක්ක සමහරවිට දෙතනම් අපේ සුක්කත් තියෙන කෙනානේ අපි මොනවද බලවලේ කියනවා අපේ රූප කලාප අපේ මොනක් කියන්නේ අපේ මොනක් කියන්නේ අපි තරහින් හිතේ ගාමෝනා එතකොට මාතේ මොන අස්පීකරයි අපේ විදෝක පලාතේ ගොරෝසි දෙකිනට අපිට දායකයි අස්පීකරයි මේක වෙනස් වෙන මේකක් මොකද මොකද අනුකූලව මොකද තියෙනවා මොකද අනුකූලව මොකද තියෙනවා එතකොට කාරණාවක් තමයි මේක තමයි ඒක තමයි මොකද ඒක මේක තමයි දායකයෝ කිව්වේ පස්සෙන් දවල් 10 12 වෙනකොට අර දිවි දිවි සමන් සමෝකේ අර පහපස් කියන ප්‍රධාන දෙයක් වෙනකොට වෙනස් වෙනවා මොකද ඉස්සෙල්ලාම සතුටුට කියනවා. සතුට වෙනවා කියන්නේ කොකනාස ඉස්මෙලාවට ඉස්මෙලාවට ප්‍රාර්ථනා වූ කොකනාස මොකලලාවට ඔබ දෙනස් වෙනවා. එතකොට අනිත් කෝෂය කියන්නේ අපේ සර්වශක්තිය බුදුන තාකල් ජීවිතේ පවතිනා ධර්මයේ බුදුන් වහන්සේ සර්වයේ සියලු දේ සතුන් වහන්සේ එතකොට කන්න චිත්ත විස්වාහන අර තියෙන කොටස් හතරෙන් මේ ශරීරය පවතනවා සංදී උසයි මේක සංදී මේක තමයි මුලිකෝ මේ මොන්කසට දෙන්නාද පස්ව මේ පවතන ශරීරයේ නැවතනට මොළියට පවත්නවා මේකයි මේ මොන්කසට පස්වන්නේ අතිමෝදක් එක්කාන්නේ දැන් මොකද කුපරාමන්නේ ඉන්නාගේ ප්‍රතිසංගිමෝන කියන්නේ සලාර පාරේ කුසල මාර්ගයේ තුල පහදිනවා මේ පහළෙනක තුන් පහළේ භවයේ ස්වාපියාගේ ධර්ම කොටස් ඇතුළු කරගෙන ඒ සිත පහළ වෙනකතම ඒ සිත එක්කම සහජාත වශයෙන් ඒ කියන්නේ එක්කම උපදිනවා සහජාත භූමික සහජාත ප්‍රත්‍යක් වශයෙන් වෙනවා මොනවද ඉස්ත්‍යාගේ කුසී දෙකලා දැනගෙන මොහොතේ පහළ වෙනවා මොන සිතේ මොකද සාය රූපයක් මනස පැවතීමට හදන රූපයක්. මේ රූප කරාට කියනවා ඒක 10 10 වශයෙන් මොනවා කියනවා. මෙතන ඔකුණා. මේ මේ අතුරුනේ ප්‍රතිසංගි දුන්නා නිසා. මේ පිය තමයි මම කියන්නේ දුන්නේ. මෙන්න මෙන්න මෙන්න අමාරු. මේ ප්‍රතිසංගි දුන්නානේ අතුරුනේ නැත්නම් අර කියන්නේ කොහොමද? විපරිසා ප්‍රතිසන්දි විඥානයේ ජනබුන හේතුව මොනිරෝපකීමේ පළමුවෙන්ම නිබඳේ තෝපකීමේ හේතුවයි. මොකද හේතුව? මේ අවසන්දී ආනේදී අත්හැරෙන විලාසෙ කුසලයක් අපට සිදුවෙනවා. ඉන්ද්‍රයන් දෙස්නා මේ ප්‍රසන්න කර කරන්නේ ආකායිතු වාසිකෝ මානසික ඒ සිහි කර කර ඉන්නකොටයි අපේ මනෝ කුසුමී මේ අවස්ථාවේ නැරෙන අවස්ථාවේදී අපේ ශරීරයේ මනෝ මනෝය කියලා අයිලා වෙනවා. මොකද අපි අස්වාමනය පුරුකරයක් නෙවෙයි. අනිත් අතින් අපි මේ සංස්කාර ලෝකයේ භෞතික සංකීර්ණ දිනුම් අවස්ථාවක් තවතවත් ජීවත් වීම ආශාවක් තවතවත් බොහෝ ධර්මයක් කියන ආශාවක් සදා අපේ සිත්වල තියෙනවා. ඊළඟට අපි මොනවා අල්ලගෙන ඉන්නේ උපාදාන කරනවා කියන්නේ මේවා අතහරින්න දෙයක්. සංස්කාර මුඛය. උපාදාන අපතේ තිබෙනවා. මේ ඔක්කොම තිබුණේ මොකක්ද? මේ සංස්කාර දුක්ඛය සපස්තෝසිය අ르ගෙන ඒ රැදී සිටිනේ කෙනෙක් බිනදුන අනුභව මොඩකම අපේ පසුපස නොසලා තිබෙනවා. ඒ ලාවිඥාති නරනකොට මේ විදිහට අවිද්‍යාව තිබුණා ඒ වගේම සංඥාව බලන සංකීර්ණ සංඥාව දුන්නා මේ අල්ලගන්නා උපාදාන කරලා ඒ වගේම අපි යම් කිසි කුසලයක් අකුසලයක් මොකක්ද කරන්නේ කියන්නේ කොහොමද ඒක කුසලයක් මොකක්ද කරන්නේ කියන්නේ කොහොමද මෙන්න මේ අවස්ථාව තුළදී මේ ආත්මයේ සිටියේ අවසාන පිටක් ඇතුළේ ඒ ඇති වෙනකොට අර චිත්ත පරම්පරාව එතනින් සිහිනකට බහවෝ මොකද මොනවා වයින්දගෙන වගේ දාසයන් සම්බන්ධව කියනවා මොනාදී හේතු නිසා අර ප්‍රතිචිතක ඉස්සෙල්ලා ඇතුළේදී පුදුච්චි කර්මයකදී ගොඩාක්යක් වතුන අපේ ප්‍රතිසන්ද විඥානය මොනවායි අපට කියනවා මේක තමයි දීප සමුදය මේ ජීවිතේ පටන් ගන්න ඕන සමුදය මේ එකක්. එතකොට මේ ඔක්කොම නැතිවොත් අවිද්‍යා සංඥා සංකාදාන බවයන් දිවර නැතිවම අපේ ප්‍රතිචිතන අපේ මූලික කොටස් නැවතුනේ එකක් සම්බන්ධයි. මේ වගේම ආත්මාද සුත්ත කර්ම ඉස්තමේ නියමයි සූජ්‍ය අසාධුක පවතින ඒක මේ හෝතල අත්දැකීම ලැබෙනවා. මේකෙන් මොනවාක් අපරසදී මේ වශයෙන් නැතිවෙන්නේ යන්තම් සංයෝග වලින් දැන්න ඔක්කොම සාධුක දැනීම වලට න්‍යායාත්මක භූෂණය කරන වැඩක් භාවයක් තියෙන්නේ. අන්ත වශයෙන් කියනවා. ඔය කාය දසක භාව දසක වාස්තු දසක කියලා විධර්මයේ උගන්වන දේවල් වල සත්‍ය වශයෙන් සායෝගික වශයෙන් අපට අත්දකින්න පුළුවන් ස්වරූපයක් මතම තිබුණේ මම දන්නේ කොහොමද සයිටරක් කියන්නේ කියලා. ඒවා මම ඥානාත්මක වශයෙන් මේ කර්මෝත්සවයක් දෙකක් එතකොට වේදනා සමුදය වේදනා අත්සංගම මොකද වේදනා සුඛය ඒ දුකය උපේක්ෂා නදහස් මේ වේදනා තුළින් වේදනාව ඇතිවීම හේතු ආශයක් තියෙනවා ප්‍රධානම සත්‍යය පස්සේ කියන්නේ දක්වා ඉන්ද්‍රයන්ට අරමුණු දෙන නිසා විඥානයක් දැනීමක් පහළ වුණාම ඒකෙන් දිනාගේ එකතුවට පස්සේ කියනවා. දැන් දැන් මේ පින්වත් සයම බලනවා මගේ සද්දේ කන්දේ වල වදිනවා කන තියෙනවා සද්දේ තියෙනවා ඒක දැනගන්න සිතක් පහළ වෙනවා. ඒ තමයි උපදිනවම අපිට ඒක තියෙනවා සෝත සම්පස්ස කියලා. අනේ තමයි ප්‍රශ්නයක් පහළ වෙනවා. ඒකයි මේ දැනීම කියන්නේ. ඒකකොටයි ඒ පස්සේ තුළින් වේදනාව ඇති වෙන්නේ පස්සේ නැතුව වේදනාව නැතිවෙනවා. ඒකකොට තව හේතු තියෙනවා කරුණාදී විවිධ හේතු තියෙනවා. ප්‍රධාන හේතුවයි අපි මේ ගන්නේ. එතකොට සංඥාව සංකාරය කියන සේවා දෙන සංකේතා. මොනවානේ දෙන්නේ කියන්නේ මොනවානේ පිටික පවතින නිසා අපි සංඥාව මොකද කියන්නේ ඉපදින ගමන් රූප කොටස අරගෙනමයි ඉපදිනුම් ඉපදින සිතස් සමගම ඒවා දිගින් දිගට පැවතීගෙන යන නිසායි මොහේ නාම විඥානම අපට ඇති ඇති නැති නැති යනවා මේ උපරූපන් විකූපක සංදේ රූපස් සංගමෝ කියන වචන පිළිබඳව සිතාගතන සිටි කරුණා මාත්‍රයක් දැන් මේ අපට ආවා කරන්නේ පංච සාධාන සංකල්ප පිළිබඳවයි මේ පිළිබඳව අප දැන් වචනයක් කතා කරලා ප්‍රායෝගික සංකේතය බලපොරලා ප්‍රේමීකරන දැන් ආයෝතුමට බලාපොරොත්තු වෙනවා. මොකද ප්‍රතිපාදාන ස්කන්ධයේ සෝතපාදාන ස්කන්ධෝ වේදනාන උපාදාන ස්කන්ධෝ සංඥා අරසඤ්ඤා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ තුනක් තියෙනවා. එක්ක වශයෙන්ම මේ උපාදාන ස්කන්ධ පහක් කියලා අපි කතා කළාට සත්‍ය වශයෙන් උපාදාන ස්කන්ධ පහක් නෙවෙයි. පවතින්නේ ඒක උපාදානයි. අපේ රූපේ රූපේ පාදේ ඒ පවතින. ඒක මොමය මහිය කියලා දිස්ති තුනක් තියෙනවා. මේ රූප කලාප අපේ රූප කලාප වලින් ඒකට පාදේ පවතිනවා. මොකද මානක් අපේ සිතේ අපෝසි කරගන්නවා. අපේ රූප කලාපයේ වේපාදී උන්ව පවතිනවා අපේ ඕකට සෙනඟාවක් ඇති කරගන්නවා. මේක මනස මගේ කියලා මනස පිටරන් කියනවාක් ඇති කරගෙන මේ රූප ගොඩාක් කිසිම අයිලබල හඳලන්නේ. මුක්තියයි කයයි එකක් එකක් තෝරනවා. ප්‍රේපාදී ප්‍රයපෝතින අපේ කියන මොහොතක නිසා අපි මේවා උපාදාන කරගෙන මේ ඉන්නේ. ඒක නිසා ඒක බලමින්ම අවබෝධ කරගන්න රූපස්කන්ධය තුළ රූප උපාදාන ස්කන්ධයක් නැතිව රූප බඩ රූප බඩේ පවතිනවා මේ උපාදානයේ අපේ දුක්කම නිසා අප විසින් සිටින ඇති කරගත් දෙයක් කියලා කියනවා. කලම අවබෝධ කරගන්න. මේක නිසා ඔබට ධ්‍යාන මහත්මයේ දේශනා කළේ මේ සූත්‍රයේදී ඉස්සෙල්ලා කිව්වේ මේ ඉදිරිස්නේ විස්මෝ ධම්මයට ධම්මෝන් පස්සේ නියති පංචක පාදානස්කන්ධයේ මේ පාදානස්කන්ධ පංචකය අරබයි මේ ධම්මෝන් පස්සේ නියති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ කොහොමද කියනකොට මුස්ලිම් මිනිස්සුන්ට පාදානස්කන්ධයන් ඉති රූපෝපාදානස්කන්ධ සමුදය ඉති රූපෝපාදානස්කන්ධ අත්සන්දෝ ඉදිරියට දේශනා කළා information if you don't have some deal, if you don't have help moment. Even you may need an answer nothing for your own. ඉස්සල්ලා පංච උපාදානස්කන්ධය භවනාවට ලඟන ආකාරය කියලා පසුව පංච උපාදාන අත්හැරලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විතරයි පසුව විස්තර දෙන්නේ කොහොමද අර මම කන්නේ සිතට උපාදාන ඡන්ද පහක් මේ එකයි තියෙන්නේ. ඒ එක පිටින් අයින් කරලා අනිත් උපාදාන ඡන්දයන්ගේ අනිත් ඡන්දයන්ගේ ඇතිවීම නැතිවීමයි අපිට කරන්න තියෙන්නේ. වේදනාවෙන් ළඟට රූපයට පසුතෝ වේදනාව පාදී වේදනාව කියනවා මේ වේදනාව ඇති වෙනවා හේතුන් ගන්නවා හේතුන් නැති වෙනකොට වේදනාව නැති වෙනවා නමුත් මේ වේදනාව මගේ වේදනාවක් මම වේදනාවක් විඳිනවාය ඒකට ඇලීමක් තිබෙනවා නම් ඒ ඇලීම ඒකට ගැටීමක් තිබෙනවා ඒ ගැටීම පොඩි තියෙන වේදනාවට ලැබෙන අපේ සංස්කාර සංගේ කියන ඒක කිසි වෙනස් සංගයක් වේදනා ස්කන්ධය වෙනම දෙයක් මේ උපාදානයේ වෙනම දෙයක් මේකත් දැන් අවබෝධ කරගන්න. කොහොමද සංඥා ස්කන්ධය සංඥා කියන්නේ දෙවියන් සමගලා ගන්නවා සත්‍යනන්ද රසපොත්ත ධර්ම හඳුනා ගැනීම. මේ හඳුනා ගැනීමකද අනිලා ගැනීමක් උපාදානයක් නෙමෙයි. මේ රූපේ දැක්ක ගමන් මේ දෙවියන් මාත්‍රේ මේක නතර වෙනවා. සබ්බේ අසුමන මාත්‍රේ නතර වෙනවා. අපි කියන අවිද්‍යාව නිසා අපි ඒවා මගේ සංඥාව මගේ දැනුම මම මේ ඉතිපිකාදී මේ ආකාරය පුරුණාදී මානවලින් අර සංඥාව අල්ලනවා එතනයි උපාදානය හොස්තුනේ. එතකොට සංඥාව වෙනදාන්නක් උපාදානය වෙනදාන්නක් කියලා දැන් ඒකට පැහැදිලිව දකින්න. ඊළඟට කියන්නේ සංඛාර සංඛාර කියන්නේ කුසල අකුසල. මේ කුසල අකුසල මේක කියන්නේ ඉස්සෙල්ලාම විඥානය ගැන කතා කරන විඥානය සක්මිනා සෝත බහුදී වාසය මනෝවිඥානය කියලා කියනවා. ඔහේ පහළ වෙන නිසා හරිය පහළ වෙන නිසා නාසී දිවි ශරීරයේ තියෙන පහළ වෙන නිසා මේ දෙන්නම දෙන්නේ මනසට ඇතිවෙනා දැනීමක් ඇතිවෙනවා දැනීමක් ඇතිවෙනවා නාසයට දැනෙන සුන්දර දැනීමක් ඇතිවෙනවා මේ විදිහට ඉස්සරහට මනසට එතකොට මේ දැනීම මාත්‍රය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ නැතුව අපි ඒවා එක්ක අර කණුමුති විදිහට සංවරු අල්ලනවා නැත්නම් දික්කෙන් අල්ලනවා නැත්නම් මානින් අල්ලනවා. උපාදානයේ එකයි. එතකොට විඥාන වෙන ධර්මයක් උපාදානයේ වෙන ධර්මයක් කියන අවබෝධයක් කරගන්න. දැනීමේ අර කණුමුති සංස්කාර සංදේ ඒකේ තමයි උපාදාන නිසීම. ඒ සංස්කාර සංයම තුළ තියෙනවා සත්‍යව තියෙනවා මොහොතේ තියෙනවා සතිය තියෙනවා ප්‍රඥාව තියෙනවා හැමදාම මොකද කරන්නේ අපිට දැනෙනවා කියනවා ලෝක දෝෂනාය දුක්ඛ මොන කිසිම පිටකෝ අපසල සංස්කාරයක් උපාදාන නොවන උපාදානයේ වෙනම ධර්මයක් ඒ සංස්කාර සංදේ තුළ තියෙන මුලින් වතලික නම් වෙනම ධර්මයක්. ගොඩක් අපිට කියන්නේ පාදාන සිංහලයේ මුලින් කටහඬ සාරණයට. දැන් මේ අවබෝධය අපසායෝගික වශයෙන් ලැබෙන්නට සංස්කෘතික නාස්කාරය පාස්කාරක කරන බුදුනා අසසන්තෝ බුදුන් අසසාරෝති සදානාසෝ බුදුනා අසසාරෝ බුදුන් සක්සාන සතයානාති මෙත්තා මනාසනසේ සම්බුතයන් පක්ෂන්නේදී අස්තර සාමිස්තිපති සම්පතයන් පක්ෂන්නේදී පස්සේ සාමෝපකෝ මොනිතේකුණා පාස්කාරක පාස්කාරක පුතුනා බලන්නේ අර අපි සේම කීප විදිහේ නිකයි බලන්නේ ආස්කාරක කරනවා. එතකොට මේ ආත්මය කියන්නේ ඒක ප්‍රාප්තියෙන් පසුන් යාදී අනිත් දහස කොටසක් හය. ඒක දිහා බලස් බලන්න. මේ රූපස්කන්ධය ඒ ආස්වාද ප්‍රස්වාදයට රූපස්කන්ධය දකින්න සිට දිහා බලස් බලන්න. බලනවා කියන්නේ ඒ දක්නා සිට දැන් සමහර විට ඔතන ඔතන ඉන්න කෙනෙක් දෙයක් කියලා සිතන දෙයක් කියලා. මේ සිිතේ තමයි මේ උපාදානයේ තියෙන්නේ දැන් කල්පනා කරන මනෝය කියලා මනෝය කියලා ආත්මයක් කියලා විශ්යක් අරගෙන තනියමක් අරගෙන ආදම්බරයක් ඇති කරගෙන හොරුමක් නෝනයි අරසිතතර මොහොතිය දෙස දැන් බලන්නේ එක්ක පසකින් කාය දෙස බලනවා පස්ව සිත දෙස බලනවා කොහොමද බලන්නේ අර අනුමාදික මානසංශ උපාදානයේ ගුණ ධර්මයක් පාදන් වන්නේ කියලා. මොකක්ද දැන් අලුත් කාලයක් පස්සේදී කියන්නේ ආත්මසකරණයේ ජීවිතයෙන් දැන් දැනන ඒකේ මොනකින් විතරේ හැමෝම එනවා සමහරවිට සමහරවිට ආත්මසකරණයකට ඉස්සරහම දුන් කාලයක් කොහොමද කොහොමද කොහොමද කොහොමද ලෝකයේ ඇතිවන මුලින්ම ඇතිවෙච්ච ලෝක කොටස ඊළඟ තැන නෙමෙයි. ඊළඟ තැන කොටස නෙමෙයි. තැන තිබුණ තැන කොටස. සමස්තය තැන කොටස නෙමෙයි. ඒකට කලින් තිබ්බ රූපේ උපාදාන කරන මම මේ හොන්නේ කියලා. ඒ උපාදාන කරන රූපයක් කොහොමද? උපාදාන කරන මම මගේ කියලා අල්ලගන්නේ විස්තරක් විතරනේ අසුනිකමන් නොකියනවා. මම උපාදාන කෙලින් අපිට සෝමස් තරමේ කොටසෙන් නම් විස්තරක් නෙමෙයි කියලා. මොනවාද මොනවා සත්‍ය වශයෙන් කායික දෙයක් අත්දැකීමක්. බලන්න අපි දේශනා සම්බන්ධ බලමු. සීත පරිසංයෝගය සුත පරිසංයෝගය අසුර සාමීක පරිසංයෝගය සුත පරිසංයෝගය දායක කරනන්නේ. අපි වදෝන් ආසස්සස්සස් කරන මේ දේශනා ආසස්සස්සස් කරන. කොහොමද බලන්නේ? ප්‍රීතිය දෙස. ප්‍රීතිය ඇති කොහොමද යන්නේ? ප්‍රීතිය නැති නැති යන්නේ. මේකට දෙන්නට පුළුවන් සුළුක්මය මේකට දෙන්න ඕනම කොහොමද නැත්නම් සිතන මේක මම මම මගේ මොනවා කියලා කියන්නේ මේ වෙන දෙයක්. දැන් ඉතිරි සූත්‍රයෙන් අද්දපුන සිනහ සිනහ පාතල් මොකද ගොඩක් ජීවන ආකාරය දක්වන. මුලදී ආස්නාතයෙන් මුලදී සිදුවන සියලුම මඟකරණකට මොනවා. මම කිව්වා සියලුම අදහස් කරනවා ආකාශයේ වල තිබුණු සංකේතයන් තමයි නඩකේ ප්‍රීතිය. එතකොට ප්‍රීතිය මනිය මනිය කියලා කෝපාදාන කරගෙන අල්ලගත්තා. යෝජනාව මෙතන ප්‍රීතිය කියන්නේ. එතකොට ඒ යෝජනාවේ මොකක්ද අල්ලගන්න ඕනේ කියන්නේ. ආස්වාද දෙන්නේ මොන දේ කරලා කොහොමද අපේ වගේ එකක් තමයි මේකට කියන්නේ. මොනවා වේද කියලා අල්ලගන්න මොනවා දිස්ත්‍රික්කවල කීපුණේ ඒ දන්නේ කියලා බලන්න. මොකද විස්තර විස්තර කරලා තියෙනවා. මේ ආස්වාදයෙන් සරසින් කරන්න සංස්කාරකදී දවසින් කරන්න. මේ ආස්වාදයේ කියන සංඥාව දෙක. මේ ආස්වාදයේ කියන වේදනාව සුඛ වේදනාවක් කියන සංඥාව දෙක දැනගන්න. ඒ සංඥාව ඇතිවෙන්න පුළුවන්. ආකාශයෙන් ලැබෙන සංඥාව සාස්ත්‍රාතිය. එයාලකින් සාස්ත්‍රාතියෙන් ලැබෙන සංඥාව ආස්වාදක සංඥාවයි. ඕපන්‍ය අපේ මනෝයේ මනෝයේ කියලා දැක්කනම ඕකේ ධනයට කිසිවක් පිටර නෙවී සීසනදී සීගලාරෙන්නේ. මනස කියනවා මොකක්ද වෙනවා. එහෙනම් මේ සංඥාව මොකද සම්බන්ධ කරගන්නට තියෙන්නේ? කොහොමද ප්‍රශ්න ප්‍රශ්න තියෙනවා? මානසික තුනට සංස්කාරකෝ නිරවුල් ප්‍රසාර නැස්කතාවක් නෙවෙයි. මේ සිද්ධාන්තය මේක මොන්නේ මොන්නේ කියලා දැක්කේ ඕනක් කොටසක්. මම කියලා මේක තාපලන්න දැක්කා ඒක තමයි කියනවා. මම මොන්නේ කියලා දැක්කේ වෙනස් පිටකෙන් ඒක තමයි. ඔකකොට මේ මෙතනින් සුත්තර පළවෙනි මම කියන දස්තුතිට දුන්න යනකොටම මම මගේ බවක් දුන්නා නේද කියලා. එසේනම් මම දෙන්නේ මාත්‍රයේ තුල උන්නම් දෙයක් අවුරුම් දෙයක් මම කියලා මම කියලා දැනන්නේ කිසිම දෙයක් අකුණාම රූපකක උපකාරී බලකරන්නේ දෙන්නා සුරන්තෝදී ගන්නා සාමික පදනවා කීපස්සක් කීපස්සක් insan sohbet ettiğini, oradan bir zaten rahatı törenini ve binalarını bir zaten saatsaatlerini ve binalarını මොකයි දෙකම බලමින් ආස්වාස්වාස් දැන් කරන්නේ මම කය පුරා ආස්වාස්වාස් දෙකේ යනවා ඒකෙන් තේරුම් රූපතරාප වෙනස් වෙවි වෙනස් වෙනවා. සම්බතාලය පරිසම්පති. දැන් බලන්න මුළු කයම ඉස්සෙල්ලම ආස්වාද පටන් ගන්න කොට තිබුණු සිත තුනක් හයයි. මෙන්න දැන් දක්වන කොට ඒක යොක්තයි. අන්තිම කියනකොට අර කලින් තිබ්බ කරක් තකුරු දෙනවා. ඔන්කෝන කියනකොට මේක පිළිබඳව සාකච්ඡා කරනවා. ඔන්කෝන දුරුදුරුගේ අනිශ්චිතන ආකාරය බෙන්දකින්. ආස්වාද පිළිබඳව සාකච්ඡා කරනවා. පළමු නිරුක්තම ගිය දෙකට දැන් සිතගෙන කළොත් ඔක්කේ තුනක් ඉස්සරහ නෝනේ. මේ ඉස්සරහ දෙකෙන් දැන් බලන්න මේකත් සංස්කාරය මේකත් සංස්කාරය අනාත්මයි කියලා දැන් සිතනවා. මොහොතේ යර කිසිම තවත් දෙයක් නැත්නම් මොකද මේ බව දුක බලන්න මොකක්ද සංස්කාරය සංස්කාරයන් සංසිද්ධිය මොන ස්ථානතයි කරන්නේ මොකක්ද පිළිවෙලින් පිටතාවු මොනවද කියන්නේ මේ හිස් බව තුළ තියෙන අනුමත වේදනාව දෙස ගම් බලලා ඒක ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ වේදනාවක් යතුන් වේදනාවක් වෙනවා. මොනවා මේ දෙවියන් මගේ බවත් මම මම මම කියලා දන්නවා නම් තමයි දැන් උතුරලා තියෙන්නේ දැන් මෙතන පවත්න අල්විස් බව දැනෙන්න තියෙන තීරණය. මේක නැතිනකොට මම මගේ බවත් හිතනවා නම් ඒක නිසා මේක අනිත්‍යයි. මේක පුළුවන් නිවන සාක්ෂාත් කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පළමු කොටස වශයෙන් අපි ඒක ප්‍රකාශ කරමු. මේදී සම්මතියක් කියන්නේ ඕනා මේ රූපස් අත්සංගමෝ කියන එක විශ්ව සංකේතයේ නැතිනම් වේදනා සංඥා සංකාර විඥානයන්ගේ සම්පූර්ණ නැති යාම මෙතනදී අපි සත්‍ය නිසා ඇතිවෙන මොකින් යාම දුකේ සත්‍ය වශයෙන් මේ සියලු මෙස්සිය සම්පූර්ණ මනසලා යන්නේ කොහේදීද? අර බුදු පියාණන් වහන්සේ වැඩ සිටින කාලයේ එක්තරා ඉති සම්පන්න හාමුදුරුවෝ කෙනෙක් මේ පතන යාකෝ සිද්ධ වූ කොහේදී නැතිවෙන්නේ කියලා හොයන්නට පටන් ගත්තා. දකින්නට තනන්නේ බොහොමකට ඒගොල්ලෝ දන්නේ මේ සාතුන් මහා රාජකීය ගියා ඒගොල්ලෝ දන්නේ මේ තාරකී කීක ගියා ඒගොල්ලෝ දන්නේ මේ ප්‍රමාණිකෝල යන්නේ තොසේ නිමෝන් රැකේ කරන්නේ සවස්වත් දක්වා යනවා බස්මෝත්සජ්ජේ යනවා පුරු බස්ම පුදේ හිතේ යනවා කුකිය ගන්න බහම බස්ම යන්න මොකද යනවා මහා බස්නාගින් නලනවා කොතනද මේ පතන යාපෝ තීජෝ වායු නැතිලා යන්නේ මේ දුක කොට නැතිලා යන්නේ කොතනද එතකොට කියනවා මම තමයි ලෝකෙන්නේ ඒ මම ඉතිමතා මමයි බලනතා මම ආවේ හොවාන්නේ නෙමෙයි මම ආවේ මේ පතන නම් කොහොමද ආවේ මට නැතිලා යන්නේ කොහොමද කියලා දැනගන්නේ නැවත කලකතාවනේ නැවතත් අර ප්‍රශ්නයයි නැවතත් ඒක තමයි නැවතත් ඒ ප්‍රශ්නයයි පස්සේ මම බස්නේ පැත්තකට කතාවක් ගොඩක් බුදුහාමුදුරුවෝ දැනගත්තේ කියන්නේ ආපස්ස බුදුරජාණන් වහන්සේ ළඟට මේ දැනුණා වාචිකම රාවුන් බහල රාවුන් බහල රාවුන් වල මුලටම සෙනෙහ එන්නා නම් කතාව ඔබේ සංස්කෘතියේදී පතවි ආපෝ තේජෝ ආයෝ නැති යම් නිවි හොපි කරන කුමද්ද කියලා යොබැසියෙන් කුත් යොමු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යක්ඛ ආකෝෂ සීතෝ සේපතමි වායෝ යක්ඛ ආකෝෂ සීතෝ සේපතමි වායෝ නමදති මනෝමනස්තේ දෝතින සුඛෝති සබුද්ධි මේ අතේ ආකෝෂ සීතෝ වායෝ කියන හතර දුන්නාලස්තේ දෝතින විඥානාදී මුද්දෙන් යාමන උපරිමක තියෙන සතමනේ කියලා කෝපන්නේ කියලා මොන විඥානාදී මුද්දෙන් සහතන හුස්මේ කිසිසේම මේ පංචස්කන්ධයේ මේතන නිරුද්ධයි. ධම්මමල්ල මොහනාතන් වහන්සේ අහකට පැනනගලා තේජෝ පස්නේ කොහොමදලා ඒ තේජෝ පස්නේ සමාගයේ මේ දේහයේ ආදානය කරමින් තිබුණා කොහොමද? මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුංචවාක්‍යයක් අපේ විස්මයෝ නිරෝධ සංඥා යෝගනමසී ධර්ම සම්බවා විපස්සනා සංකාරා විඥානමත් සමාදමයි. කලින් මොකද ගියා අභිධි කාලයේ නිරෝධ සංඥා සංඥාවන් විරුද්ධ වුණා. වේදනා සීතිබන්ධ සම්මා සියලුම වේදනාවල් සීතිබවන් ඥානයේ සුදන්නේ කියලා සිතලා ගියා. මොකද සංසාරා සංඛාරයන් සිඳලා සංසිඳලා නිමියා විඥානමත් සමාදමයි විඥානමත් සමාදමයි. මේ පංච සපාදාන සංදී අත්සංගමයේ උපනයි. මේ පිළිබඳව අප මේ දේශනාව අවසානයේදී ඉස්සරහට කරන්නේ. හොඳයි. දැන් අප පංච සපාදාන සංදී පිළිබඳව සතර සතිපට්ඨානයේ දැක්වෙන ධර්මවල ප්‍රශ්නාව අපේ ආනාපාන සතිය තුළින් අත්මොත් අත්දැකීමේ කුමද කියන එකයි අපි මේ ඉස්සරහට කරන්නේ. අපේ මේ භාවනාව කරනකොට සතර සතිපට්ඨාන ධර්ම අප නොදැනුවත්ම අත්දකිනවා. දැන් නම් දීලාව නම් අපි අදත් දේශනේ එකක් කරන්න නම් ඊළඟට මොනිටාන වික්ටරේ වික්කෝ ධම්මයේ ධර්මවත් වූ විහෙරදී අන්තිම නූගර්ණේසු නැවතද මනින්නේ ප්‍රශ්න සාකමේ වන්නා ධර්මානුපස්සනාවෙන් යෙදෙනවා නීවරණ පංචකය අන්ත නීවරණයන් ධර්මල කරගෙනවා. කොහොමද මොනවද නීවරණ? සාමච්ඡන්ද ව්‍යාපාද කියන විද්‍යෝත්ගත පුස්තක විචිකිච්ඡා. මේකත් බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවේ තියෙනවා කොහොමද නීවරණ ආරම්භ කරගෙන අපි ධර්මානුපස්සනාව වඩන්නේ කියලා. සංකම්ම ආජ්ජත්තං කාමච්ඡන්දං මස්සිනී ආජ්ජත්තං කාමච්ඡන් දෝසු උපජානාති සමාධි සංසාරයේ තුල කාමච්ඡන්දේ තියෙනවා නම් කාමච්ඡන්දේ තිබුණේ කියලා දැනගන්නවා අසංසන්නාච්ඡත්තං කාමච්ඡන්දං නක්ඛුමච්ඡත්තං කාමච්ඡන් දෝසෝ පජානාති සමාධි සංකාය තුළ කාමච්ඡන්දේ නැත්නම් මොහොත් නිරෝධය යථාර්ථය අනුත්පන්න කාමච්ඡන්ද උපාදෝ හෝති සංචේ පජානාති මොකද කාමච්ඡන්දේ ඇතිවන අනිත්‍ය පජානාති යථාර්ථය උත්පන්න කාමච්ඡන්දක පහළ නොවති සංපජානාති යම් විදිහකින් උපදම් කරන්නට උත්සාහවන්නානම් මොකක්ද යථාර්ථ අනුපන්නස කාමච්ඡන්දස ආයතින් යථාර්ථ පරිණත කාමච්ඡන්දස ආයතින් මනුප්පාදෝ හෝති මොකක්ද පඥානාති මේ නැතිගේ කාමච්ඡන්දේ නැවත මොකදලෙසම නැතිගියොත් ඒකත් සඳහන් මොනවයි ඒ ධර්මයන් පස්මාව බුදුන් වහන්සේ සතර සෝත ප්‍රඥා සූත්‍රයේදී විස්තර කරලා එතකොට මොන්නේ මේ ඔක්කොම ධර්ම නැති කියන්නේ කොහොමද? විචිකිච්ඡාව සැපේ දුරුමින් යනවා සෝවාන් ඵලයේ ලැබෙනකොටම අර අප කලින් දේශනා වූ වෙනත් ආකාරයකින් කොහොම මේ සංස්කාර පංචකය තුළ ස්කන්ධ පංචකය තුළ සත්‍ය කුජලෙක වන අමාත්‍ය කියලා ගන්නට දෙයක් නැති බව සත්‍ය වශයෙන් අනිත්‍ය දර්ශනය දෙන අනාත්ම දර්ශනය දකින්න අධ්‍යාත්ම මතය ඔහුගේ සත්‍යයිච්ච කුජලෙ පිළිගන්නවා මේ එක්කම උන්ට නිවන අරමුණ වෙනවා එතකොට ඔවුන්ට නිවන ගැන සත්‍යක් නෑ බුදුරජාණන් වහන්සේ මේ නිර්මාණ දේශනා කළ ඒ දේශනාව ගැන සත්‍යක් නෑ ධර්මයේ ගැන සැකයක් මේ නිර්වාණය අවබෝධ කළ අස්මාරිකුත් සමහරක් තියෙනවා සැකයක් නේ. ඒකෙන් මේ ආදී වශයෙන් සැක දුර වෙන නිසා දුකිතාවෙන් දුකිතාව දුර වෙනවා කියලා මාර්ගයේදී. අනාගාමී මාර්ගයේදී කාමච්ඡන්ද ව්‍යාපාද කුක්කුච්ච කියන නිවන් අරහත් මාර්ගයේදී උද්දච්චය සහ සීලෙ දෙකම. එතකොට අපේ සත්‍යදිට්ඨිය නැති වෙන ආකාර ගැන මොහොතික දේශනාවල් වලදී අපසාක කළා මේ විශ්ලේෂක ඒකට අදාළ පොමුන් දේශනා. දැන් අපි සාමච්ඡන්ද ව්‍යාපාර දෙක සම්පූර්ණයෙන් කරගෙන යන ආකාරය අපේ මේ භාවනාව තුළ කොහොමද අත්දකින්නේ කියන එක පොඩ්ඩක් බලමු. ඒවා දකින්න පුළුවන් අය දැන් මේ දෙකට මානසිකාරී දිනු කරන්නේ. මේ සත්‍යය සුසුපීත කරන්නේ. මේ සත්‍යය අධ්‍යක්ෂකයන්ට නිවැරදිව අවබෝධ කර ඇති සමසමාජයේ සම්පූර්ණ ප්‍රතිශීලක බලා උපන් මාර්ගය ලැබීවා කියන අදිස්ථානය දැනට බලන්න. හොඳයි. මොකද සම්ස්කන්ධයේ මොකද ව්‍යාපාරය? දෙමතුන් කියන්නේ කොහොමද කියන්නේ? ඒක නම් ආසයේ දියසාරියේ ඒ කියන දුන් තෝරන ඉතින් තමයි සම්ද නාකේ කියන දඬ තුන දෙවියන් කියන රස කඩුවේ ගන්න පස්සේ මොනවා තුමින් අපිට සතුටක් ලැබෙනවා ඒ සතුට ආස්වාද කිරීමට ඒ සතුට ලබා ගැනීමට අපි නිතරම සතුටුයි ඒක තමයි තමයි ආශාවෙන් ආසාව නැති වෙන ලෝභය නැති වෙන දහස් මාර්ගයේ මේ සම්බන්ධ කියන්නේ සංකල්පම වස්තුන් කෙරෙහි ඒවැයින් අසගමින් වැඩ තියෙන ආසාව. දැන් සුපපරිසංවේදී අත්හිස්සාමි දෙකකදී සුපපරිසංවේදී ආපස්සාමි සිත්පු කියන එකට අවධානය යොමු කරන්න ඕන. මේ සුඛය නිදින්නට ආසාවක් ඉදෙන නිසා පංචකාමයන් පිළිබඳ එළියක් ඇති වෙනවා. එතකොට මේ එළියම ඇති වෙනුනේ අපගේ සුඛ තුළයි. ඒකම මාගේ සුඛ තුළ. මේ ධර්මයේ අංගල පිළිපිට සතුට වෙනකට පුළුවන් ඒ සතුට කියන්නේ ධර්මයේ මේ සමානයේ සුඛ තුළ. ගණතුමක් දැකලා සතුට වෙන්නට පුළුවන් ඒ සතුට කියන්නේ සමානයේ සුඛ තුළ අර අරමුණ ඕනේ. එතකොට මේ සතුට වේදනාවක් විඳින්නේ නැත්නම් අපි කිසිම රූපයකට ඇලුම් කරනවා. යම් කිසි රූපයක් දැක්කට පස්සේ අපිට සතුටක් විඳින්නේ නැත්නම් අපි ඒ රූපයට ඇලුම් කරන්නේ නැහැ. අපිට යම් කිසි සතුටක් සත්‍යයෙන් ලැබෙන්නේ නැත්නම් ඒ සත්‍යයට අපි ඇලුම් කරන්නේ නැහැ. සද්දේ ගැලුම් කරන්නේ ඒ සද්දේ තුලින් අපට සුඛ වේදනාවක් දුන්නත් තමයි. සංවේදක තමයි, සතියට තමයි, පොඩ්ඩක් තමයි. ඒ අපි ඇලුම් කරන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්ම වලට නිවෙන්නේ අප තුළම අපේ සංසාරයේ තුළම ඇති වෙන වේදනාවට සුඛ වේදනාවට සුඛ වේදනාවටයි අපි ආශා කරන්නේ. කොහොමද දැක්වෙන්නේ කියන්නේ සුඛ වේදනාවට තියෙන ආශාව නිසාමයි ගැටීමක් තියෙන්නේ. ඒකමයි ගැටීම කියන්නේ. ප්‍රතිගේ කියන්නේ. අපේ දුක් වේදනාව විඳීමට කැමති නෑ සුඛ වේදනාව විඳීමට ඇති ආශාව නිසා. අපිට දුක් වේදනාවක් ලැබෙන්නේ නැත්නම් කිසිම අරමුණකින් ඒ කිසිම අරමුණක් කෙරෙහි අපේ ප්‍රතිමත් කරන්නේ නෑ. අපේ දෙකිනේ ඇතිවන්නේ අපට යම් කිසි අරමුණක් දුකට පසුව ඒ තුළින් දුක් වේදනාවක් ඇතිවෙනවා සමනයි. රූපයක් දකිනවා ඒ දකිනකොට ඒක නිසා අපට දුක් වේදනාවක් ඇතිවෙනවා අපි ඒ රූපේ කෙරෙහි ගැටෙනවා. සුඛ වේදනාවක් ඇති වුණොත් ඒ සෝපේ කෙරෙහි අපි ඇලෙනවා. එදිනෙන් ගැටීම් සුඛම එකම වේදනාවේ දෙපැත්ත. දැන් සුඛපරිස්සමයේදී අසුරස ආනේ සික්කදී සුඛපරිස්සමයේදී පස්සානේ සික්කදී මේ සුඛයේ අත්දැකීම් දැන් ආස්වාද කරන්නේ ආස්වාද කරන්නේ. මේ දුක්ඛය පුරා මොහොතින් යන සුඛය අත්දැකීම. පරිසම්මුණා සුදුසුන් වීමමා පරිසම්මුණා සුදුසුන් වීමමා පරිසම්මුණා දෙන්නා සිතට සුවයක් දෙන්නා සාන්ත සුදුසුන් විසක්ය මොනිට වේදනාව දැනුම් බලන්න මුසුපසිය සත්‍ය වේදනාව විඳීමට ඇති ක්‍රම සැදෙකට ඉතිරියම් කරන්නේ. මේ සුඛ වේදනාව මෙන්න මාතුල තියෙන සුඛ වේදනාව විඳින්න කැමැත්ත. මේ සුඛ වේදනාව විඳින්න කැමැත්ත ඇති වෙන්නේ ඇයි? කොහොමද මේ චිත්ත වේදනා විඳීමේ කැමැත්ත මේ හදවත තුළින් මතුවෙන්නේ? අනිත්‍ය වශයෙන් පරිසලා උඩට මතුවෙන්නේ කොහොමද? මේ චිත්ත වේදනාව සුඛයක් කියන ගන්නා වැරදි අවබෝධය නිසා දුක්ඛේ සුඛ සංඥා චිත්ත විපල්ලාසේ නිසා දුක්ඛේ සුඛ සංඥා චිත්ත විපල්ලාසේ නිසා දුක්ඛේ සුඛ සංඥා පලාද විශ්ව සංඥාවේ පලාදේ නිසා අපි මේ සිතය මම මගේ කියලා දැක්කට ඒ තුන්ෙන් ඇතිලා නැතිලා යන දෙයක් අනාත්ම දෙයක් දැන් මේ සිතේ දෙකට බලන්න ඒ සිතේ දෙන අයදට දැන් බලන්න කය සුඛ වේදනාව ඒ හැර වෙන කිසිම ධර්මයක් ඔය සංසස්කන්ධය තුළ තිබේද කියලා දැන් බලන්න සුඛ වේදනාව අත්දකින්න දැනීමක් හිතක් තියෙනවා කයක් තියෙනවා ඒ දෙක හැර වෙන මොනවද ඔතන තියෙන්නේ සුඛ වේදනාව දුකින් පුස්තලිය නෙමෙයි සුඛ විඳ වේදනා දුක් වේදනා විඳින සත්‍යයේ වේදනාවක් සියුම්ට අන්න ඇතිවෙනවා සියුම්ට අන්න නැතිවෙනවා මම මම මගේ නෝන වේදනාව මම මගේ කියලා අල්ලගත්තා අපි නඩත්කම නිසා සුඛක මේ සුඛ වේදනාව අනුස්සතියෙන් හදබන්නේ ආස්වාද දෙල්ලක් තුල පවතින සුඛ වේදනාව ආස්වාද දෙල්ල තුල නිවි මුලින්ම අනිත්‍යක යනවා වෙනස් මේ අනිත්‍ය ගැන බව දැනුමදී මොනවාද නිසා අකුමික සුඛයක් කියලා කියනවා මම කරපු මේ සුඛ වේදනා විඳීමට අපේ සංස්කාරයේ අපේ සංකාන තුල බලවත් ඡන්දයක් කැමැත්තක් ආශාවක් තිබුණා මේ ආශාව නිසා මේ සංස්කාරයේ අනුමත සංස්කාරයේ කිසිදු උපද දුක් දුරඳ මේ ගමන අපි ගමන් කළේ මේ සුඛ වේදනාව විඳීමට තිබෙන කැමැත්ත නිසා අපි සතර අපායට පැමිණ ගියා සතර අපායේ ඉන්නද කරුණා ප්‍රේත ලෝකවල ඉපදෙන සංගණතු බොණ්ඩනතු ධන දුක් විඳින අනන්තස්ස මනෝමය ජීවනයේ තරම් දුක් විඳිනවා. ඉන්නත් ප්‍රේතනාවට පිටින ආශාව නිසාම ඉස්සන් රූපී බින්දද සම්මතාවක් සියලුම දුක් විඳිනවා. මේ සුඛ වේදනා විඳීමට තිබෙන ආශාව නිසාම මේ මනුස්ස ලෝකයේ මේ දක්වා තිබෙන දුක් දුක් වුණේ අපි ඒසයි. මොහොත එක්කම මොහොතක් ඇති නැති යන තාක්ෂණ දෙන්නේ මාත්‍ර සුඛ වේදනාව නම් මොහොතක තියෙන ආශාව නිසා ඒ ඇති කරගන්න මහා දුක්ඛ ස්කන්ධයේ දෙකට දැන් මනසකාරී දුකන් අපි කුලිතරන සංසාරක දුක මේ සියලු දුක වේදනාවට සවස්නා ඇදී නිසා විඳ දුකේ සුඛ වේදනාව කුරුණ හදක් තරම්වත් සාසලම් කරලස්සන්වත් මනසි සාසු දෙයක් නම් මේක දෙන්නේ ඒක සපති කරගත් ආස්වාදයේ ඇදීම නිසා අපරින්ද දුක් මේ මහා විශ්වයට දෙලොකු මේ තරම් මහා දීජාලාවක් කොටකට දුන්න සුඛ වේදනාවට ආස්වාදයෙන් එන්නේ මේ තරම් දුකක් ලබා දෙන බව දන්නවනම් සංස්කාර ගමනේ මත්තන කරගන්නේ මේ සුඛ වේදනාවට කියන සංඥාව ආශාව නිසා බව දන්නවනම් අපි මේකට ආශා කරනවද මේ කියන්නේ මොනවද මේ කියන සත්‍ය දුක් සමුදය සත්‍යය මේ කියන්නේ අද්දකුනේ දුක් සමුදය සත්‍යය මොකද්ද අවිද්‍යාව දුක්ඛේ අඥානං දුක්ඛ පිළිබඳ නොදැනීම දුක්ඛ සමුදය අඥානං දුක්ඛ සමුදය පිළිබඳ නොදැනීම මේ දුක්ඛන්දර උපදින සමුදය මේ දකින්නේ ඒක වේදනාවක් පස්සකින් ඒකට ඇති කැමැත්ත සමපතියෙන් මේ කනත් ඇති කරගෙන හේතුව අනුජාව මේ ධර්ම නොදත් මෝතකම සවත් පවතින. මේ මෝතකම දන්නා මේ දැනෙන තියෙන ප්‍රඥාව අනුස්පති. මේ සුඛ වේදනාවට ප්‍රඥා ආස්නාව අන්තය පවතින්නේ කොහේද අර අවිද්‍යාව සිය. යම් බලන්න චතුරාර්ය සත්‍ය මෙතන මතුවෙනවා. සුඛ වේදනාව දුක්ඛ සත්‍යයි අනික්‍රම දුක්ඛ සත්‍යයි. ඒක තියෙන ඇලීම ඒකේ දුක ප්‍රතිකරණය වෙනවා කියන මෝඩකම නොදක්කම මේ සුඛ වේදනාව ඇලීමට තියෙන අංශය දුක්ඛ සීලේ සත්‍යයයි. මොනවා දක්නා අපේගේ මේ ප්‍රඥාව මාර්ග සත්‍යයයි. මේ සත්‍ය තුනක් අපි දැනගන්න ඕනේ. Nell'inchino udivai tutto sattya-spokila nukinam. Samudhi sattya-spokila nukinam. මාර්ග සත්‍යයේ නම් ප්‍රශ්නාවක් තියෙනවා කියලා යනවා. මොනසුන දෙවිල කෙනෙක් කොහොමද? මෙතන ධර්ම තුල කොහොම ආත්මයක් දස්සනේ වෙන්නේ? මේක තුළින් මේ සුඛ වේදනාව මේක තියෙන ආස්වාදයක් ඒ නොදත් අවිද්‍යාවත් අවිද්‍යාව පසුකින් තියෙන අන්තිය දෙකට දැන් මේ අන්තික මානසිකාරය යොමු කරන ඒ දෙකම බලන්න. මේකේ නිදයයි. මේක තමයි නිරෝධ සත්‍යය. ධර්මයේ පසුව අත්දකින්න මේ එක්තරා ආකාරයක් පමණයි අපි ප්‍රකාශ කරන්නේ දුක් වේදනාව, සුඛ වේදනාව සහ දුක් වේදනාවට පවත්න අනුකූල සාමරාග පටිගාමී නැති යන එක්තරාකාරයක් අපි මේ ප්‍රකාශ කරමු. සමිඳ ආකාරයකින් මුලික අත්දකින්නට පුළුවන් මේවා විස්තර කිරීමක් නෙමෙයි. එනයි දැන් ඉන්නල කොටසක් අපි බලමු. දැන් කියන්නේ සපනන් වික්කවේ වික්කෝ ධම්මයේ ධම්මාන් පස්සේ ඉරහතේ චක්‍රජ්ජසික භාගයේතු ආසනීසු මහණෙනි නැවත දෙන ශාසනයේ මහාන ආධ්‍යාත්මික සහ බාහිර ආයතන 12 සම්බන්ධයෙන් අරමුණු කරමින් මේ ධම්මාන ධම්මාන කල්පනාවේ යෙදෙනමය මොනවද මේ ආයතන ආයතන ආසේදී ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ බලන දැන් ඇහැ කියන්නේ මොකද්ද ඒක රූපයක් ඒක දක්වන්නේ එහෙකට තියෙන මේ අරමුණ මොනවද නමුද රූප එතකොට සත්‍යයතනයි රූපයතනය කියන්නේ සංකේත රූප කොටස් කියලා ඒ රූප කොටස් අතර නේද රූප කොටස් දහස් මහත්තරක් පසුගිය ආපෝතෝ දේවාලය නදියක් කොටලෙන්න. මැදේ අහන පද මොකද්ද? ඒක රූපයක්. මේ සද්දේ මොකද්ද? සද්දයක් රූපයක්. එක්කෝ පතරිය ආපෝතෝ දේවාලය කියන දහස් මහතර එකට ගැටුණු නම් සද්දයක් තියෙනවා. මොනක්නම් හුස්මෝලයක් තුළින් වායුවට ගමන් කිරීම හොස්සක් දෙයක් තියෙනවා. ධාතු හතරින් එක් රූපයක් උපාදාය රූපයක් සද්දේ. හරි? රූපයක් සද්දයක් රූපයක් කියලා මේ කීකේ දැන් දැනගන්න කොටසක්. නාමයෙන් පද්ද. මේ සත්‍යයක්. ගඳ කියන්නේ මොකද කියන්නේ මොනවද? පචනීය පෝෂිජෝ වායෝ දහතු කොටසූප හතරෙන් පවත්නා වූ වන්න ගන්ධ රස උදා කියන සිනායි ඒ සත්‍යස්කේ තුළ පවත්නා වූ එක්තරා රූප කොටසක් තමයි මේ අපේ ගන්ධ සුන්දර කියලා කතා කරන්නේ. මේකත් කිසියක්. එතකොට නාච රූපයක් ගන්ධ සුන්දර රූපයක්. දිවස් ඒක රූපයක්. ඔබට දැනෙන රස මොනවාද ඒ රූපය. කයමනද ඒකත් රූප කායක දැනෙන පොත්සබ්බ මොනවාද? පොත්සබ්බ කියන්නේ හිතට දැනෙන දේවල්. ඒ දැනෙන එක්පතනියා පොතේ දේවල් හතර තමයි. වෙන මොකක්වත් මොනේ ඔක්කොම ධම්ම ටික දැන් මෙතන 10ක් කියවනේ. ධම්මයන වචන ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ආධ්‍යාත්මික උනත් බාහිර වන්නත් එහෙම වුණත් රූපයක් වුණත් ඒකුවම තියෙන්නේ පටවිය ආපෝතේ දුවයි. කන වුණත් සද්ද වුණත් ඉස්සරයි ගන්ධ වුණත් නාසය වුණත් ඉස්සරයි දිය ශරීරය මේක දැනගන්න මන්නේ ඉස්සරයි. මේ ධාතකත හතර තුන අකිලා නැති වෙන ධාතකත හතර තුන සත්‍යෝ බිලියෝ බ්‍රහ්මියෝ යක්ෂයෝ භූතයෝ ප්‍රේතයෝ දක්ෂිණති හිමි ධාතු කොටස් ධාතු කොටස් වශයෙන් මොළයේ පවතිනවා ඒක දැන් හිතාල බලන්න. ඇහැ රූපයක්, කන රූපයක්, නාසය රූපයක්. මේ මට දැනෙන නාසයේ සබයිනේක දිවට දැනෙන කොම දේවල් කොහොමද කියලා. ඒකේ කිසිම වචනයක් නැත්නම් තියෙනවද? අපේ කනට රූපයක් පින්නා ඒකෙන් විඥානයක් ඇතිවෙන්නේ නැත්නම් ඒ රූපවල කිසිම දෙයක් නැහැ. මේ ලෝකයේ කොච්චර ලස්සන රූපමින් අවත ලෝකයේ අද අපට එකක්වත් දැන් අරමුණු වන්නේ නෑ. මොකද මේ රූප කොච්චර ලස්සන වුණත් දෙවඳමන්ගෙන් දෙවඳනක්ම අපට හිතෙන්නේ. මොනවානිය බලන්නේ නැත්නම් දෙන්න පාළුවේ නැත්නම් රූපනිකම් හිස්යක්. මේ ලෝක ධාතුවේ අනන්ත සත්‍ය තියෙනවා. දැන් සත්වයන් ජීවිලා පතන දින යන්නන්ත දහස් වෙන ලක්ෂ ගණන් අද මේ මොහොතේ සිටිනලු මේ ශබ්ද අපේ කනට අරමුණු වන්නේ නැහැ මේ ශබ්ද වල වටිනාකමක් අපිට තියෙනවාද සෝත විඥානයේ කෙතොනේ මම සංදේශකදාතන සුවඳ පූර්ව දැල්වල මේ පලාතන සුවඳක් කියලා ඒ සුවඳ අනිත්‍යෝගිය ඒ විදාගෙන ගම සුවඳ දැනනවා කියන බව දැනගත්තා. දැන් නාමයේ කියන බව දැනනවා. ගඳක් සුවඳක් ආයෙත් නැත්නම් නාසයක් නෝනවත් දන්නේ. මොනවා දේශනා සඳහා එක්ස්පර්ට්ස්ලා දහමනවා අපේ සිවිල් ස්ථාවරයෙන් පුතන් මෙතන බුදුදානමය සෝපේන මනසම මාසින් බුද්ධාසනයට මම නමස්කාර කරනවා කියන අදහස ප්‍රකාශ කරනවා කායන පස්සනාවක් වේදනා පස්සනාවක් උස්සන පස්සනාවක් ඉස්සරහා මේ සතියේදී අපි ප්‍රකාශ කළේ විනය සංකීර්ණ අක්ෂරස්ථාන විදිහට මේ සංකීර්ණ පස්සාමිය සිත්පතින් ඉතර එනිදී අප කොමුන් සමෝ විවිධ අවස්ථාවලදී සිට විවිධ කෙලෙස් බඳින විවිධ ප්‍රඥාවලින් නිදහස් වී අවස්ථානීය මානසික කලයක් ලැබෙන අවස්ථාව දක්වා බුද්ධ ක්‍රියා ප්‍රකාශ කළා. ඒ සම්පූර්ණ නිමතනාමී මාතරණිය සෝමනාදී සතර මාර්ගයෙන් සතර පයන්නේ සිට විමුක්තියට පස්වන ආකාරයක් මුක්තර කරන්නට සිදුවනවා. ඒ දේශනාව අද අප කරන්නේ ඒ මේ දේශනා මාලාවේ ඥානාපාන සති භාවනාවේ දේශනා මාලාවේ අවරි අවසානයේදී මේ සම්බන්ධයෙන් අප වචන කීපයක් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද අපිට කතා කරන්නේ අප කතා කිරීමට අදහස් කරන්නේ බ්‍රහ්මානුපස්සනාව පිළිබඳවයි. යම් කිසි කෙනෙක් සිහිපතේ සමානුපස්සනාව පිළිබඳව මේ ධර්මය අවබෝධ කර ගැනීමට ලැබුණා නම් සියලුම වේදනාන් පස්සනාවෙන් සිතාන් පස්සනාව තුළින් ධර්මයේ දකින්නට අපහසුතාවක් වුණා මොන්සියන ලැබෙන නිවිස්තර කරන දැනන ධර්මයන් පස්සනාව තුළින් හෝ මේ සැක මොහොත් සැක මේ ධර්මයේ අවබෝධ කිරීමට හැකියාව ලැබෙනවා. එසේම ඒ හැකියාව ලැබේවා යන කාරණා කිසියම් කරදර කරගෙන මේ දේශනාව පිටපත් කරනවා. ධම්මා කියන වචනේ ගැන අපි ඉස්සෙල්ලා වචන ප්‍රකාශ කරනකොට නම් අද ධම්මාන් ප්‍රශ්නාව පිළිබඳව කිසි හැඳින්වීමක් පළමුව ප්‍රකාශ කරනවා. ධම්ම කියන වචනේට හිතට අරමුණු වන සෑම දෙයක්ම අඩංගු වෙනවා. යා සාධිතේ දුන්නා සංකතාවා සංකතාවා විරාමෝතිය සම්බන්ධවනම් මබ්බාය සංකතනවා සීබසලදාතර පිළිනවා යම් සාර්ථකවනේ දමන පිළිනාන සංකතාවා සංකතාවා සංකතනවා සංකතාවයි ඒ සෑම දෙයක් අතරින්ම විරාමෝතිය නොවන උසමෝතිය ලබන මාසේ දේශනා කරනවා. එකපිට මේ සංකත අසංකත කියන දෙකට නිර්වාණය නිර්වාණය මොනවා කියන සෑම ධර්මයක් පලන් වෙනවා. ඉතින් මේ ධර්මවල කියන වචනයක පිටත අරමුණ සෑම දෙයක්ම අඩංගු වෙනවා කියන එක දැන් පැහැදිලිව තේරුම් ගන්න. ඒ වගේම මේ ධර්මය අර විරාගයේ තියෙන ධම්මන අත්මස්කාරය කියන මොහොතට පරිදි හිත නිදුවම දේවල් වලින් අයින් කරගෙන උපාදාන කරගෙන ඔබට හිත කියනවා ගන්න. විරාගයයි සෝස්ක බැඳීමෙන් ලෝකෙ ධර්මයටවත් බැඳීමක් කරන්නේ මුදන්නේ සරණ කරන්නේ කොට ඒ වාසයෙන් සබාගෙන ඕනෙක ජීවත් කරන්න අවබෝධ වෙනවා. මේ ධර්මයේ මතක තබා ගැනීම කියනවත් මේ අපතනකට අවශ්‍ය කොහොමද කියන ධර්මයේ මතකයෙන් දැකගත අහන්න තියෙන අහන්න අහන්න කියලා ඔක්කොම ඔක්කොම අසන්න ඔක්කොම අහන්න අසන්න යන්නේ මේ ධර්මයේ ඇතුළත් සුදුසුකම් තියෙන්නේ මේ ධර්ම ශ්‍රවණය කරන කාලයේ තුළදීම මේ සිනවත් අයසල ධර්මයේ අවබෝධ කරගන්න තියෙන ලැබුණේ සාක්ෂාත් කරගන්නට උපයාගෙන ලැබෙන්නේ අද වශයෙන් අද දවසේදී සිදුවෙන මොහොතේ අපගේ ආරම්භයට ලක්ෂණ මේ සංදනාත වූ මේ ධර්මයේ අවබෝධ වේවා. සදායි දැන් අපි දේශනා පටන් ගමු. බුදුපියාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී ධර්මාන් පස්සනා විස්තර කරන ආකාරයයි. කියන්නේ පස් ආකාරයෙන් ධර්මාන් පස්සනාව වැඩි යුතුය කියලා බුදුපියාණන් වහන්සේ මේ සූත්‍රයේ වදාළා. මොනවද මේ හැම කරුණක්ම අපිට යොමු කරලා තියෙන්නේ මේ දක්වා ගමන කළ මහල් බුදුන්. ඒක ඉදිරිපත් දෙකෝ ධම්මේ ධම්මං පස්සේ මූලික උපදේශපාලා සම්ලියසු. මේ ශාස්ත්‍රීය මහාන ධර්මාන් පස්ලාවේ විහරණය කරනවා ස්කන්ධ පංචකය අරගෙන. පාදාන ස්කන්ධ පංචකය අරගෙන. ඕනියට මේ සතුටින් වෙනවා නිවරන් ධර්මයක් අරගෙන ගන්නවා කියනවා. ඒ මොකද සතු අධ්‍යාත්මික බංගලේශ වාසීන්තු අත්ගොනුත කරේ අධ්‍යාත්මික සහ බාහිර ආයතන අරගෙන ගන්නවා කියනවා. මෙතර වෙන්නේ සත්‍ය සුදුස්සන්ගේ සත්‍ය බුද්ධාන ධර්මයේ කරදෙන බවනාලි ඔබනවා අනිත්‍යක සත්‍ය අනුසත්‍යයේ සතරාගේ සත්‍ය දසම අපෝ මේ පිළිබඳව අද විස්තරයක් කරනවා ඒ සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ධර්මයන් පස්සියම අපේ මේ ආනාපාන සති කුමන සති බලනවා කියන මතින් ආකාරයක් වෙනවා කියන්නේ හොඳයි. මෙන්න අපිටම ඉස්සෙල්ලම තියෙන නිවරණ ඉස්සෙල්ලා පංචස්පාදාන සම්බන්ධයෙන් අපි පළමුව පංචස්පාදාන සම්බන්ධව වචන කීපයක් කතා කරමු. බුද්ධත්වයේ විකෝ ධම්මයේ ධම්මවල පස්සේ ඉවති පංචස්පාදාන සම්බන්ධයෙන් මේ ශාසනයේ නෝන මේ ධර්මානුපස්සනාවේ යෙදෙනවා මේ අනිසාදානස්කන්ධ පරිපිටේ ආරම්භ කරගෙන පසන්ත වික්‍රේ දුක් නොදන්නේ සබ්බමල් පස්සිය මොහොතේ පංචම ආදානස්කන්ධයේ සිටින නිරෝධය කරන්නේ ඉද දුක්ඛෝ දුක්ඛෝ ඉතින් ඉතින් පාස්ක සමිතිය ඉතින් පාස්ක සමරමු ඉතින් වේදනා ඉතින් වේදනාය සම්බන්ධ වේදනාය අත්සමරන්නේ ඉති සංඥා ඉති සංඥා සමුදයෝ ඉති සංඥා අස්තංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරා නම් සමුදයෝ ඉති සංඛාරා නම් අස්තංගමෝ ඉති විඥානමෝ ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අස්තංගමෝ මොන විදිහට බුදු පියාණන් වහන්සේ වදාළේ මොනවද කියන්නේ මොකද කියන්නේ මේ රූප සමුදේ රූපය කියන්නේ මොකක්ද? මේ රූප අස්තංගමේ හේතුව මෙන්න වේදනාව මේ වේදනාව ඇතිවීමේ හේතුව මෙන්න වේදනාව නැතිවීම. මෙන්න සංඥාව සංඥාව නැතිවීම යාමේ ඇතිවීමේ හේතුව මොන සංඥාව නැතිවීම ආකාරයෙන්ද? මෙන්න සංස්කාර ඒ කියන්නේ සිතිවිලි දෙනා වේදනා සංඥා හර අනිත්‍යදෝම සුත්ත සංස්කාර සයිතික ධර්ම ඒවා ඇතිවීමේ හේතුව මොනවාද? ඒවා නිරන්තර ආකාරයෙන්ම මෙන්න විඥානය විඥානයේ ඇතිවන ආකාරයෙන් වෙන විඥානයේ නැති ආකාරයෙන් නිකුත් කරගන්නවා. එතකොට මේ පිළිබඳව අපේ මේ දක්වා භවනාව තුළින් මේ විඥානයට අවබෝධය ලැබෙනවා. මේ සියලුම සබ්බකාය පච්චංගේදී අසිතස්සාවෙන් පිටුපිටේ සබ්බකාය පච්චංගේදී පස්සෙස්සාවෙන් පිටුපිටේ සබ්බවිස්තර කරනකොට මොන් ඉතිරි සියලුම පස්සකම දේවෝ පස්සක් සංගමෝ කියන එක අපරාධකර කරලා තියෙනවා. වේදනා විපස්සනා විස්තර කරන විට ඉති වේදනාවෙන් වේදනාව විස්තර කරලා තියෙනවා. සංඥා සංකාර විස්තර කරලා තියෙනවා චිත්ත සංකාර පරිසම්මේදී අවස්ථා විස්තර කරනකොට ඒ වගේම සංඥා විස්තර කරලා තියෙනවා චිත්ත පරිසම්මේදී අසස්ථානයේ චිත්ත උපස්ථානයේ චිත්ත දේකෝනකට විස්තර කරනකොට ඒ විස්තරයට අනුව දැන් මේ තුනත් අයතේ දවන කරුණු කිහිපයක් තියෙනවා විස්තර මොකක්ද ඉතාම හොඳයි ඉතාම කෙටියෙන් ඒ පිළිබඳව වචන කිහිපයක් අපිට කරනවා ඉතාම කන්නේ උපස්ථානයේ ආපෝය මොකක්ද කියන්නේ මොකද්ද මොකක්ද ආපෝය කියන්නේ වායෝ කියන සතරම අභෝතියේ නිර්මතේ ලකුණ මේ අපේ ඉඳ අපට තියෙන ශරීර කෝබෝ මේක ඔක්ලෙන හේතුව මොකද්ද ඉතින් පස්ස සමබෝ මේ හේතුව කියන්නේ දෙකක් ඉස්ලාම් ප්‍රකාශ කරනවා මේ මොකද ඉස්ලාම් අතුමන්නේ කියලා මොහොතකට දිනනාට පස්සේ මොහොතකට අනුනේ නැත් මේ මේ දෙවිසින් අපිට සැලසීම් ගන්න පුළුවන්. මේ රූපත් සංදී පිටින් පිටට සැලසීම් ගන්න ඉස්සමත් මොකක්හරි අන්‍යයක් තමයි අවස්ථාව. සමහරවිට ඉස්සරහින් ආවමාර කියන හතරක් තියෙනවා. ආවමාර රෝපණ දවස් හතක් දිස්සේ මේ ශරීරය දැකලා නැහැ. ආවමාර තුනේ ශරීරයේ මේ පැතිරෙනවා අනිවාර්ය මුස්ලිමකට ශරීරයේ දේශපනාසනය කියනවා. ඒකයි අපි කියන්නේ ඒකයි අපි කියන්නේ. එතකොට ආහාර එකකීස්වක්. ඊළඟට සිත. අපේ සිත සෝමනසිහබතනාව අපේ සිත හසුකෝවතනාව අපේ මොහොතවලයි කියනවා නම් අපේ රෝප කලාපත් අපේ නත්ති යයි අපේ නත්ති අපට කරගෙන යන ස්වාමීන් වහන්සේ පුතමාතේ නෝනක් අස්තිතරයි අපේ දිනක කලාප ගෝවින්දේ දෙතුන්කට අපට දායකයි අස්තිතරයි මේකත් වෙනස් වෙන මොකක් නිසාද මුක්කත් අනුකූලව මුක්කත් පිළිනම මුක්කත් අනුකූලව සුප ඔබට හරියට තමයි මුක්කත් තුන ඉස්සෙල්ලා තියෙන කොන්දේ මුක්කත් සීතේ ගන්න උදා කාලයේ තිබුණු පස්වන්දේ දවල් 10 12 වෙනකොට අර විදිහේ පුදුම සමෝන් සමෝතිය අර පෙරපස් පුරුදු ප්‍රදවල් දෙකකට වෙනකොට වෙනස් වෙනවා මොකද ඒ සම්මතන අපෝරුත් සීතේ වෙලා කියන රූප කලාප ඉස්සෙල්ලා ඉස්මෙලාවට පවත්නා වූ රූප කලාප රූප වේලාවක නිකුත් වෙනස් වෙනවා. ඒකත් අනිත් රූප කර්මය. අපේ සමාජයේ ජීවිත තාක්ෂණයේ ජීවිතේ පවතින කර්මයේ ජීවිතය පසු කර්මයේ ශරීරයේ පසු මොහොතේ ඔතකොට කර්ම කිත්තේ ඉස්වාමහාර තියෙන කොටස් අතරින් මේ ශරීරයේ පවතින සමුදේ ඒකයි රූප සමුදේ රූපේ තියෙන මොහොතේ මේ මොනසිතට දෙන්නාට පසුව මේ පවතින ශරීරයේ දැනට නැවත නියුක්ත පවත්වාගෙන යන හේතුවයි. කොහොමද මොනසිතේ වේදී පස්කන්දේ ඇතිවෙනටත් උත්සාහවෝස් කියනවා. දැන් මේක පිළිපිට ගමන්නේ ඒ මුලාවේදී ප්‍රතිසංගමනය කියන්නේ සල්ලාන පහළ සිටේ මාපසේ කළපහළුනා. මේ පහළේ කොටෙන් පහළන්නේ මොනදේශනාත්මයාගේ ධර්ම කොටස් ඇතුළේ කරගෙන ඒ පිට පොරණ බොහෝ ඒ සිත එක්කම සහජාත වශයෙන් ඒ කියන්නේ උත්කෘෂ්ඨම ප්‍රදනවා සහජාතික නිමිත. සහජාත ප්‍රත්‍යක් වශයෙන් මොනවා මොනවද ඉස්ත්‍රියද්ද කුසීද්ද කියලා දැනගෙන ඕනේ බලවරුන්ට. මේ පැවැත්මට කාය රූපය. මොනක පැවැත්මට හදේ රූපය. මොනවද රූපකලාප තුනක්. ඒක 10 10 වශයෙන් මොනවද කියන්නේ? මේක ඇති වෙනවා. මේ කේ ඇතිවෙන ප්‍රතිසන්දි දිනන නිසා ඒ පිය තමයි මේ ගෝලයේ දිනන්නේ වැඩි වෙන වැඩි වෙන කොහොමද මේ ප්‍රතිසන්දි විඥාන ඇතිවෙන්නේ නැත්නම් අර කියන්නේ විපින්සා ප්‍රතිසන්දි විඥානයේ ගැලඳුන් හේතුව මේ රූප ඇතිවෙන්නේ පරමෝණ නිබඳකෝ පැතිමේ හේතුවයි මොකද හේතුව මේ අවසරදී ආන්නේ අපි ලැබෙනාට කුසලයක් අපට සිදු වෙනවා. ඉන්නෙන් ඉස්සෙල්ලා ඒ කුසල් සීකර කරන් යාපායිතු වාදිකෝ මානසික ඒ සීකරතර ඉන්න කොටයි අපේ මරණය සිදු වෙන්නේ. මේ අවස්ථාවේ මරණය අවස්ථාවේදී අපේ ශරීරය මරණය මනෝය කියලා අල්ලා වුණා. මොකද අපි අස්මානයේ කුරුසලක් නියමයි. අනිත් අතින් අපි මේ සංස්කාර ලෝකයේ මේ භවයේ රැඳී සිටිනෝන් ආසාවක් තවතම ජීවත් වෙන ආසාවක් තවතම භවයේ රැඳී සිටින ආසාවක් කියලා අපේ සිත්වල තිබෙනවා. ඊළඟට අපි මොන අල්ලගෙන හිටියේ උපාදාන කරගෙන හිටියේ මොනවා අතහරින්නට බැරි තත්ත්වයක්. සංස්කාර ලෝකයේ උපපාදාන අපසද තිබුණා. මේ ඔක්කොම තිබුණේ කොහොමද නිසාද? මේ සංස්කාර දුක්ඛය සපක්කේ කියා අ르ගෙන උන් රැඳී සිටින චනස්ත දිනදුන අනුභව නෝබතම අපේ පසපතින් ක්‍රියාති වුණා. ඒ වෙලාවේ ඥාති නැරෙනකොට මේ මුදිත අනිත්‍යව තිබුණා ඒ වගේම සංඥාවේ බහින් හැදී සිටින සංඥාව තිබුණා මේ අල්ලගන්නා උපාදාන කරලා ඒ වගේම අපි යම් කිසි කුසලයක් හෝ අකුසලයක් සම්පත්‍ය කරන්නේ මේ පින්වත් ඇයිසින් කුසලයක් සම්පත්‍ය කරන්නේ සම්මුතිය. මේ මේ අවස්ථාව තුළදී මේ ආත්මයේ සිටියේ අවසාන කොට ඇති වෙනවා. ඒ ඇති වෙනකොටම අර චිත්ත පරම්පරාවේ තියෙන සිහියන්නට බෑ මොකද? යල්ලගෙන ගවයෙන් දාසයි කර්ම නිවන් කියනවා මේ ආදී හේතු නිසා අර ප්‍රතිසිතට ඉස්සෙල්ලා ඇතිවෙන තිබුච්ච කර්ම වලින් දුකාක වශයෙන් අපේ ප්‍රතිසන්ද විඥානි මොනබරේ අපට දෙනවා මේක තමයි දීප සම්දේ නිදී පතන් දෙන්නේ රූප සම්දේ මේක එතකොට මේ ඔක්කොම නැති වුණොත් අවිද්‍යා සංඝාතන්නේ පාලන බවෙන් දීවන්නේ තුන අපේ සුතිසිතින් පසුව නිරූප කොටස් නැවත උපදින්නේ කොටස් සම්දමය. මේ වගේම ආහාර සිත් කර්ම ඉස්තියන නැතිද අපේ දෝෂ පවතින්නේ ඒක නියතෝසල අත්සන්දන්නේ නැතිනම් මොකක්ද මුලින්මක් අපරකදී ඒවා තේරුම් නැතිවත් කොහොමද නම් තමයි අවබෝධයෙන් දෙන්න එතුන් සානුත් දැනුම් වලට මේ න්‍යායාත්මක දේශනායතන වැඩ ධර්ම වලට කියන්නේ අවංක වශයෙන්ම කියනවා ඒ කාය දසක භාව දසක වස්තු දසක කියලා විධර්මයේ උගන්වන දේවල් වල සත්‍ය වශයෙන් ප්‍රායෝගික වශයෙන් අපිට අත්දකින්න පුළුවන් ස්වરૂපයක් මට නම් තිබුණේ මම දන්නේ මේකවත් ඒකවත් තිබුණේ කියලා. ඒක මම ඥානාත්මක වශයෙන් මේ කර්ම සංකල්පයක් දෙකක් එතකොට වේදනා සමුදය වේදනාව අත්සමගන්නේ මොකද්ද වේදනාව? ප්‍රශ්නයේ දුකිය උපේක්ෂා නැදහත්. මේ වේදනාව තුළින් වේදනාව ඇතිවීමේ හේතු අවශ්‍යයක් තියෙනවා. ප්‍රධාන හේතුව සත්‍යය. සත්‍ය කියන්නේ කාය ඉන්ද්‍රයන්ට අරමුණ දෙකෙන නිසා විඥානය දෙන්නක් පහළ වුණාම ඒකින් දිනාගේ එකතුවට සත්‍යය කියනවා. යන්නේ දැන් මේ පින්වත් අය මේ බණ අහනවා මගේ සද්දේ සම්පූර්ණ වදිනවා කන තියෙනවා සද්දේ තියෙනවා ඒක දැනගන්න පිටක් පහළ වෙනවා ඒක නේද එකතුනම අපිට ඒක තියෙනවා සෝත සංපස්ස කියලා අනුකම්ප ස්පස්සේ පහළ වෙනවා ඒක නේ දැන් මේක ඒකකොට හරි ඒ පස්සේ තුළින් වේදනාව ඇති වෙනවා පස්සේ නැතුව වේදනාව නැති වෙනවා එතකොට තව හේතු තියෙනවා කර්මාදී විවිධ හේතුන් තියෙනවා. ප්‍රධාන හේතුවයි අපි නම් ගන්නවා. එතකොට සංඥාව සංකාරය කියන කියලා දෙන්න සත්‍ය නිසා. විඥානයේ දෙන්නේ නැතිනේ නාම රූප දෙක පවතින නිසා අපි සංඥාම උපදෙස් කරනවා. උපදින ගමන රූප කොටස අරගෙනයි උපදිනු උපදින පිටස් සංගම ඒ වදිගුන් පිට පැලපීගෙන යන නිසායි මොහි නාම මේ ගුණයන් අපතුල අකුණපතින් ඉතිමෙන්නේ මේ ඉතිරූපන් ඉතිරූපස් සම්බුදේ රූපස් ආස්තංගමෝ කියන වචන පිළිබඳ සිතාමත්න සිටි පරිණාම මාත්‍රයක් දැන් මේ අපතාලා කරන්නේ පංච සුඛාදානස්කන්ධයේ පිළිබඳවයි මේ පිළිබඳව අප දැන් වචනයක් කතා කරලා සාමාන්‍ය සංකේතයේ බලපෑම් පොලිස්මාව දැන් රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේ විපාදාන කොන්දේසන්නේ උපාදාන ස්කන්ධෝ වේදනාමේ උපාදාන ස්කන්ධෝ සංඥා අර සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ තුනයි. ඇත්ත වශයෙන්ම මේ උපාදාන ස්කන්ධ පහක් කියලා අපි කතා කරාට සත්‍ය වශයෙන් උපාදාන ස්කන්ධ පහක් නෙමෙයි. පවතින උත්තර උපාදානය. අපේ රූපයේ රූපයේ පාඩුවේ එනවා ඒක මොනෑ මොනෑ කියලා දික්කකින් අපි හිතන්නේ. අපේ රූප කලාප අපේ රූප කලාපේ ඒකට පාදෝ පවතිනවා ඒකට මානයක් අපේ පිටතේ අපෝපිත කරනවා අපේ රූප කලාප ඒවයි පාදෝ එහෙම පවතිනවා අපි ඒකට දැනෙනවා මේක මම කියලා මගේ කියලා මානයක් ඇති කරලා සංඥාවක් ඇති කරගෙන මේ රූප කොට අපි කිසිම අල්ලගෙන බඳලන්නේ මුත්‍යයි කයයි එකක් එකක් පොරි. කයේ පාදයේ කය පවතින අපේ කියන නේද නිසා අපි මේවා උපාදාන කරගෙන නැතිනේ. ඒක නිසා ඒක බලමින්ම අවබෝධ කරගන්න වෙන රූප ස්කන්ධය තුළ රූප පාදාන ස්කන්ධයක් නැතේ. රූප බඩ රූප බඩේ පවතින මේ උපාදානයේ අපේ විගත්කම නිසා අප විසින් සිටින්න ඇති කරගත් දෙයක් කියලා කලම අවබෝධ කරගන්න. මේක සාම බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ සූත්‍රයේදී ඉස්සෙල්ලම මේ ඉද විචේ වික්ඛෝ ධම්මේක ධම්මං පස්සේ පංචක පාදානස්කන්ධයක මේ උපාදානස්කන්ධ පංචකය අරබයයි මේ ධම්මං පස්සේ යෙදෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන කොහොමද කියනකොට ඉති රූප උපාදානස්කන්ධම් ඉති රූප උපාදානස්කන්ධ සමුදය ඉති රූප උපාදානස්කන්ධ අත්සංගම මොකක්ද කියලා ඉතිරිවෙන ඉතිරිවෙන සම්බන්ධය ඉතිරිවෙන පස්සක්මයි. ඒනම් මේ මොදිනාසන්න සංකාරෝ එයි ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධය භවනාව කියන නන්දන ආකාරයේ කියලා පසුව පංච උපාදාන අත්හැරලා මේක නෝදන සංඥා සංකාර සංඥා කියන පහකට පසුව විස්තර දෙන සූත්‍රය අරමුණු කරන සිද්ධ කරනවා. උපාදාන සංද පහක් නෙමෙයි ඒ එක පිටින් අයින් කරලා අනිත් උපාදාන සංයන්ගේ අනිත් සංයන්ගේ ඇතිවීම හැසිරීමයි අපිට කරන්නට තියෙන්නේ. වේදනාවෙන් ළඟට මේකට ප්‍රසෝතිය වේදනාව පාදී වේදනාව කියනවා. මේ වේදනාව ඇති වෙනවා හේතුන් කර්ම හේතුන් නැති වෙනකොට වේදනාව නැති වෙනවා. නමුත් මේ වේදනාව මගේ වේදනාවක් මොන වේදනාවක් විඳිනාය ඒකට ඇලීමක් තිබෙනවා නම් ඒ ඇලීම ඒකට ගැටීමක් තිබෙනවා නම් ඒ ගැටීම කොහෙද තියෙන්නේ වේදනාවට නෙමෙයි අපේ සංස්කාර සංවේ තුළ ඒක කිසියෙත් වෙන සංඥා වේදනා ස්කන්ධය මොනම දෙයක් මේ උපාදානය වෙනම දෙයක් ඒකත් දැන් අගෝර කරගන්නවා කොහොමද සංඥා ස්කන්ධය සංඥා කියන දෙන්න සමහරවල්ලා සත්‍යයන්ද රසපොත්ත බදාමුන්නා දෙන්නුන. මේ හඳුනා ගැනීම තුළ අනිලාගුණ උපාදානයක් නෙමෙයි. මේ රූපේ දැක්ක ගමන් මේ දැනීම මාත්‍රෙන් ඒක නතර වෙනවා. සත්‍යයේ කොහොමද නතර වෙනවා? අපේ තියෙන අඥාන නිසා අපි ඒවා මොළේ සංඥාව මොළේ දැනුම මම මේ මුද්දෙක් ආදී නැත් ආකාරයට සංඥා දක්වනවා අර සංඥාව අල්ලනවා එතනයි උපාදානය ප්‍රශ්නේ. එතකොට සංඥාව දෙවදන්නේක් උපාදානය දෙවදන්නේක් කියලා දැන් ඒ දෙක පැහැදිලිව දක්වන්න. ඊළඟට කියන්නේ සංඛාර සංඛාර කියන්නේ කුසල අකුසල. ඒ කුසල අකුසල විඥානය චක්ඥාන සෝතගමන ජීවාකාය මනෝවිඥාන කියලා කියනවා. එන්නේ පහළ වෙන එකක්, සංකේත පහළ වෙන එකක්, නාසයේ කුඩේ ශරීරයේ නිවසේ පහළවෙනකි. ඔය බෝමනාලම දැනීමේ මොකක්ද? කනට සද්ද ඇසෙනවා දැනීමේ මොකක්ද? අනතනෝසත් වෙනවා දැන් මාත්‍යත් වෙනවා මාසික සම්පූර්ණයක් දැන් මාසෝ මාත්‍යත් වෙනවා මේ දීපයි සයිද නමස්කාර එතකොට මේ දැනුම් මාත්‍රය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ නැතුව අපි ඒවා එක්කෝ අර අනුමති විභෝග සම්මානේ අල්ලනවා නැත්නම් දිස්ත්‍රික්කේ අල්ලනවා නැත්නම් මානෙ අල්ලනවා උපනතනෙ ඉතින් එතකොට විඥානය වෙනම ධර්මයක් උපාදානය වෙනම ධර්මයක් කියලා අවබෝධයක් එක්කනවා. දැන් කියන්නේ අර කලින් විස්තර කළ සංස්කාර ස්කන්ධය ඒකේ තමයි උපාදානය කියන්නේ. ඒ සංස්කාර ස්කන්ධය තුළ තියෙනවා සත්‍යව තියෙනවා, දීගෝ තියෙනවා, සත්‍යය තියෙනවා, අඥානව තියෙනවා, හැම ධර්මයක්ම තියෙනවා. එහෙනම් දැන් මස්නවා නේද බ්ලොක්මාන මේ කිසිම අපසල අපසල සංස්කාරයක් උපාදාන වෙන්නේ. උපාදානයේ වෙනම ධර්මයක් ඒ සංස්කාර සම්ලේ තුළ තියෙන මුලින් 49 වෙනම ධර්මයක්. අපිට තියෙන උපාදාන සංස්කෘතික ගුණ එකතන පදන්නට දැන් මේ අවබෝධය අපි සායෝගික වශයෙන් දකින්නට මේක වශයෙන් නිස්සාරය පාපාක කරන දුකනවා අසසන්තෝ දුකම් අසසාමිකී පජානාති දුකනවා අසසන්තෝ දුකම් පස්සාමිකී පජානාති නැත්නම් මනාතුසේ සම්පූර්ණයි පස්සාමිකී අසසාමිකී කුක්කති සම්පූර්ණයි පස්සාමිකී පස්සාමිකී කුක්කති මොහොතේතුමා අනස්සාක පාපාක පුතුරවා ගන්නේ අර අපි කියන්නේ කියන්නේ මොනවද කියලා බලන්න ආස්වාද කරනවා එතකොට මේ ආත්මාවේ කය ඒක ප්‍රාප්තියන නිපතන ආදී අනිත්‍යක කොටසක් තමයි. ඒක දිහා වරක් බලන්න. මේ රූපස්කන්ධය ඒ ආස්වාද ප්‍රස්වාද වගේ රූපස්කන්ධය දකින්න සිත් දිහා බලන්න. බලන්න මොකද? දෙවෙනි ඒ දක්නා සිට දැන් සහජීවී කියන ඔක්කොම මේකේ වෙනම දෙයක් කියලා සිතේ වෙනම දෙයක් කියලා. මේ සිටී තමයි උපාදානයේ කියන්නේ දැන් කල්පනා කරන මමයි කියලා මගේ තෝරා ආත්මයක් කියලා විශ්වාස කරගෙන තනියම කරගෙන ආදම්බරයක් ඇති කරගෙන හැමෝම මේ අරසිත තුළ ඉහිදීම දෙක දැන් බලනවා ඒක පපතින කාය දෙක බලනවා හස්තිය සිත දෙක බලනවා මේකට බලන්නේ අර සංඥා දිස්ති මානසයිත උපාදානයේ දෙක මේ සම්මත ඇතිනේ අන්න දුන්න ධර්මයක් සාදාන වෙන්නේ. මොකක්ද දැන් අනුසබ්බ කාය පරිසංවේදී කියන්නේ අනුස්නාත කරන දුක් රසියන දැන් දැනනවා ඒකේ මොනදි කියන තැනට එන්නේ එන්නේ පහළ වෙනවා පහළ වෙනවා මාස්මාස දෙනකොට මුක්තරහින් කිව්වෝසය සමහරට සමහරට සමහරට පහලට ගමන් කරනවා. අවශ්‍යයි. ඒ අකිනන මොනින්ම ඔපිනියන් කරනකොට ඊළඟට යනවා. යනවා කියනකොට ඔතන නෙමෙයි සම්මුති දෙන තැනකට සමස්තකත්වයට යනකොට තියෙනවා. ඒකට කලින් සුද්ධ රූපේ උපාදාන කරන මම මගේ කියලා. මේ උපාදාන කරන රූපයක් තිබුණාද? උපාදාන කරන මම මගේ කියලා අල්ලගන්නේ මුස්ලක් විසිරීමේ අසීමිතකම නැති වෙනවා. මේ ඉස්ලාදාන තුළින් අපිට තේරුම් ගන්න කොහොමද මේ විශ්වාසින් කියලා. කොහොමද වුණා සත්‍ය වශයෙන් සායෝජනය කරන්න අපේ යෝජනා සම්බන්ධ බලමු නීති පරිසම්මේදී සුඛ පරිසම්මේදී අසුසතා නීති පරිසම්මේදී සුඛ පරිසම්මේදී දක්වපු කරනවා සුඛෝදී ආසස්සා කරනවා නීති දකුණු ආසස්සා කරනවා කරන් බලන්න ප්‍රීතිය දෙස මොකද ඇතින් ඔකියන්නේ ප්‍රීතිය නැති මොකද කියන්නේ ඒකට දැක්නා ඇදීම. ඒ කියන්නේ නැත්නම් සිතේ ඒක මම මම මගේ මොනවා කියලා දුන්නා. පරිණාමය වෙනවා. මම වගේ කියලා දෙන්නේ පිටන්නේ වෙන්නේ. දැන් ඒකෝ ඒකෝ අද්දකින්න සෙනක් සෙනක් පාතන් නිදි නිදි වෙන ආකාරය දකින්න. මුලදී ආස්වාදයෙන් මුලදී කිතුල් තුනක් නැද කෙරෙන්නට නිමිති. නැගිටින රූපයේ අධිකරණයට එන්නේ. ආස්වාදයේ නැගිටින රූපයේ නැගිටින නැගිටින රූපයේ අධිකරණය. එතකොට ප්‍රීතිය මනසේ මනසේ කියලා උපාදාන කරගෙන අල්ලගත්තා වේදනාව මෙතන ප්‍රීතිය කියන්නේ එතකොට ඒ වේදනාව නැති වෙනවා අල්ලගන්න මොනවද කියන්නේ ආස්වාද වැල්ලි වලදී තිබුණු කෙනෙකුට ඕනේ එකක් කියලා නේකට නේ මම මොකෝ කියලා අල්ලගන්න මොනවා දෙන්නේ කියලා කියන්නේ ඒක තමයි කියලා නැත්නම් අල්ලගන්න මොනවා නන්දන අල්ලගන්න කොහොමද දැන් අපි කියන ආත්මය පිළිබඳව සංඥා සංගාල බලන්න තෝරන්නේ මේ චිත්ත සංඝාර පස්සන්නේදී අසුන් සාමෝහ විශ්වසේ චිත්ත සංඝාර පස්සන්නේදී සතරාමි චිත්ත කොටස් දෙකකින් අපේ වශයෙන් විස්තර කරලා තියෙනවා